ඉතින් මේ දේශනාවේ සෑහෙන යමක් අපිට ඉගෙන ගන්න තියෙනවා. භාවනාවට ඇහෙන රුකුලක් අත්දලක් සුතමේ ඥානයක් හදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කොටසෙන් කොටස අරගෙන මේ ඉදිරියට යනවා. ඒත් අපි මේ වෙනකොට තුන්වෙනි දේශනාවට ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි දේශනාවෙත් අපි මේ වෙනකොට සාකච්ඡා පහක් පවත්වලා තියෙනවා. ඉතින් මේ සාකච්ඡා පහේදී ඇහෙන ගැඹුරු කොටස් කීපයක් අපිට හම්බුණා. විශේෂයෙන්ම මේ අපතිත්ත විඥානය සම්බන්ධයෙන් ඊළඟට කොහොමද මේ විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයේ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඊළඟට මේ පටිසෝපාදය වර්තමාන අත්දැකීම අලලලා කොහොමද විස්තර කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ වගේ සෑහෙන ධර්මයේ විස්තර වෙන සෑහෙන ගැඹුරු කරුණු රාශියක් මේ වෙනකොට කටුරුනි සාමිනාසනේ තුන්වෙනි දේශනාව ආශ්‍රයෙන් අපිට ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ දැනට 57 වෙනි පිටුව. ඉතින් මම ආරාධනා කරනවා 13 කුටියේ ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේට අපි එදා නවත්තපු තැන ඉඳලා අපි සාකච්ඡාව පටන් ගමු කියලා. නමෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මේ පතිත්තික විඥානයත් අපතිත්තික විඥානයත් පිළිබඳව කල්පනා කරලා බලනකොට දැන් අපි කලින්ම කිව්වා එතනත් මෙතනත් අතර සම්බන්ධතාව ගැන. ඉත්තත්ත කියන වචනේ අපිට හම්බ වුණා. හිතත් ඉෂ්ඨ භාව කියන එක. මෙසේ භව කියලා අපි එකට වචනයක් යොදාගත්තා. ඊළඟට ඉෂ්ඨ භාවයත් සමගම අඤ්ඤතා භාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ යම්කිසි තැනක ඉෂ්ඨ භාවයක් ඇති වුණා නම් ධර්මතාව වශයෙන්ම මෙන්න මේක අහවල් දෙයයි කියලා කිව්වා නම් එතන ඉඳලායි පටන් ගන්න අර විපරිණාමය. වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉෂ්ඨ භාව අඤ්ඤතා භාව දෙක එතකොට ඈඳුතු පද. ඉෂ්ඨ භාවයේ යම් තැනකද අඤ්ඤතා භාවයත් එතනම. එතකොට මේ විදිහට ඉෂ්ඨ භාවයක් නිසාම ඉෂ්ඨ භාවයක් ඇති වෙන්න තැනක් වෙනකොට ඒකම අඤ්‍යතා භාවයක් ඇති වෙන නිසා එතනක් ඇති තැනක හැමතිස්සෙම මෙතනකුත් තියෙනවා. මෙතනක් ඇති තැනක හැමතිස්සෙම එතනකුත් තියෙනවා. ඔන්න ඔය විදිහයි සංසාරගත බුද්ධලයාගේ විඥානයේ ක්‍රියාකාරීත්වය. දැන් එදිනදා ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට දැන් සවිඥානික කය කියලා කියන්නේ විඥානයේ සහිත කයයි. මේ කය ඇත්ත වශයෙන්ම අපේ දෙයක් හැටියටයි අපි සාමාන්‍යයෙන් සැලකන්නේ. ඒ පමණක් නෙමෙයි අපිට අරමුණු කරගන්න පුළුවන් බාහිර තියෙන ඇහැට නොපෙනෙන දේවල්. හිතින් හිතලා ගන්න දේවල් අරමුණු කරගන්න පුළුවන්. ඒක නිසා තමයි මස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු. අහංකාර මමංකාර මානානුසය හොන්ති. නැහොන්ති. මානානුසය නැහොන්ති. ආදි වශයෙන් සඳහන් වෙන්නේ. එයින් හැඟෙන්නේ යම්කිසි කෙනෙකුට අහංකාර මමංකාර මානානුසයක් ඇති කරගන්න පුළුවන් මේ සවිඥානික කය පිළිබඳවත් සියලු බහැර සියලු නිමිති පිළිබඳවත්. මෙන්න මේ කාරණේ පිළිබඳව අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් මේ විඥානයත් නාම රූපයත් අතර සම්බන්ධතාවය ගැන යම්කිසි අමුතු දෙයක් අපට මතු කරගන්න පුළුවන්. දැන් මේ Taman ළඟ නැති ඊටමත් ඈත සිටින කිසියම් පුද්ගලයෙකු පිළිබඳ විශේෂ අල්මක් ඇතිව කෙනෙක් බර කල්පනාවක් කියලා ඉන්නකොට ඒ කල්පනාව ටිකක් බර එකක් වෙන්න ඕන. එතකොට සමහර විට Tamanගේ ශරීරයට වේදනාවක් දැනුණත් මැස්සෙක් මදුරුවෙක් වැහුවත් එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා ඇගෙන් නඩලලා හෙල්ලුවත් දැනෙන්නේ නැති තරම් මේ කල්පනාවේ නිමග්න වෙලා ඉන්නේ. ඒ මක් නිසාද සාමාන්‍ය සාමාන්‍යයෙන් විඥාණයට අයිති තැන මේ කයයි. නමුත් తాවකාලිකව ගිහිල්ලා අර නාම රූප අරමුණේ අර බහැර අරමුණේ එකතු වෙලයි තියෙන්නේ. නමුත් අවදි කරලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හිතේ ගතිය පිළිබඳව ගමන් කිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසා මේ පටිසන්ධි ගැට ගැසීමක් අවශ්‍ය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ කයේ ගමන වගේ දෙයක් නෙමෙයි මේ සිතේ ගමන. ශරීර ගමන නම් එක තැනක් අතහැර තව තැනකට යන්න. නමුත් හිතේ ගමන ඒ විදිහේ දෙයක් නෙවෙයි. අර දියසුලියක වගේ එක්තරා ආවර්තයක්. පරාවර්තනයක් කියන්නේ හරියට රබර් බෝලයක් රබර් පටියක් වගේ. ඕ ඒක ඕන අතකට අදින්න පුළුවන්. දීර්ඝාකාරයට හරි වෙනත් ආකාරයකට හරි ඒ විදිහේ එක්තරා පරාවර්තයක් තියෙනවා. නාම රූප විඥාන දෙක අතර එක්තරා ආවර්තයක්. අන්නේ ආවර්තය නිසා තමයි අර විදිහේ අර කවාකාර ස්වභාවය නිසා එහෙම නැත්නම් ආරුක්ක ස්වභාවය වෙන්නත් පුළුවන් අවස්ථානුකූලව අර විඥාන නාම රූප දෙක එක්කෝ ඈතට යන්න පුළුවන් එහෙමත් නැත්නම් මෑතට එන්න පුළුවන් නේ එතකොට මේ ආමිනාස දැන් මේ විඥාන නාම රූප දෙක අතර තියෙන අන්‍යෝන්‍යතාව සම්බන්ධයෙන් මුල් කරගෙන සාමාන්‍යයෙන් එතකොට මෙසේ බවක් අනුසේ බවක් ඇති වෙන ආකාරය තමයි උඩ පැහැදිලි කරන්නේ ධාමේන තාම සූක්ෂම කරුණු කීපයක් මෙතන මතු කරන්නේ. ඉතින් සංසාරගතව අපේ සිද්ධ වෙන්නේ මේ දෙයක් කියලා මීට කලින් අවස්ථාවක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු එහෙම නැත්නම් මේ ද්වේතානුපස්සන සූත්‍රයේන ගාථාවක මේ විදිහට නම් වෙනවා. ජාති මරණ සංසාරං ඒ වජන්ති කුණප්පුන. ඉත්ත භාවඤ්ඤතා භාවං අවිද්‍යා ඒව සාගති. සංඛා දුතියෝ පිරිසෝ දීග මද්ධාන සංසාරං ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාති වද්දති. මේ මේ ඉදිරිපත් කරපු මේ ගාථා දෙක දැන් හම්බුණා අපිට දෙවනි දේශනාවේදී. ඒකෙදිත් මේ ඉත්ත භාව අඤ්ඤතා භාව කියන වචන දෙක හම්බ වෙනවා. ඒකට මේ වර්තමාන වශයෙන් උත් අපි මොකක් හරි වර්තමානයේ යම් කිසි දෙයක් අල්ලගත්තාම අපි විවිධාකාර දේවල් තියෙන අතරේ මොකක් හරි දෙයක් ඔන්න මගේ කියලා ඇල්ලුවාම නැත්නම් ඒ යම් කිසි දෙයකට විශේෂ අවධානය යොමු කරාම ඒක දෙයක් බවට පත් වෙනවා. ඉස්ස භාවයක් ඔන්න පටන් ගන්නවා. මෙසේ බවක් ඔන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපේ හිතේ ඒකේ යම්කිසි සංඥාවක් ඇති වුනහම අපේ හිතින් ඒක ග්‍රහණය කරාම එතන ඉඳන් ඒ අපේ හිතේ තියෙන ග්‍රහණය එයාසලකන්නේ නැහැ. ඒ අපේ අරමුණ අරමුණ සලකන්නේ නැහැ. අපේ හිතෙන් අරමුණු කරපු දේ සලකන්නේ නැහැ. එයා ඒ Tamanට අදාළ වෙනස් වීම සාමාන්‍ය විදිහට සිද්ධ කරගෙන යනවා. ඒක අනිත්‍යයට මේ අනිත්‍යත්වයට යටයි. නමුත් අපි අල්ලන් ඉන්නවා මේ වර්තමාන ස්වභාවය. ඉතින් අර ඒ අල්ලන් ඉන්න කොයිතරම් අපි අල්ලන් හිටියත් ඒ වෙනස් වීම ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ස්වභාවිකවම සිද්ධ වෙනවා. එතකොට ඒ අපි අල්ලන් හිටියේ මොහොතේ ඉඳන් අල්ලගත්ත මොහොතේ ඉඳන් ඔන්න අපිට දැන් එතකොට ලක් වෙන්න සිද්ධ වෙනවා මේ අන්‍යතා භාවයට. වෙනස් වීමටත් උතන ලක් වෙන්න සිද්ධ වෙනවා. නමුත් මේ ලක් වීමට සමානව අපි අකමැති වෙන්නත් පුළුවන්. ඒකට මේ විදිහට මේ මෙසේ බවක් හැමතිස්සම තියෙනවා නම් ඔන්න අන්සේ බවක් බවට පත් වෙනවා. එහෙනම් මෙසේ බවක් අපි යම්සි විදිහකට අල්ලගත්ත බවක් තියෙනවා නම් එතන ඉඳන් ඒ අපි අල්ලගත්ත බව වෙනයි. නමුත් අර අපි අල්ලගත්ත දේහි වෙනස් වීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මේ තණ්හාව දෙවන්න කරගෙන මේ දීර්ඝ වූ සංසාරේ මිනිස්සු සැරිසරනවා නැත්නම් සත්වෝ සැරිසරනවා ඉත්ත භව අඤ්‍යතා භවං සංසාරං නාති වදති මේ වර්තමාන වශයෙන් ඊටාම සියුම්ම සිද්ධ වෙන මේ කාරණාවම තමයි සංසාරගතව සිද්ධ වෙන්නේ අපි මේ මොහොතේ යම් කිසි දෙයක් අල්ලගෙන ඔන්නේ අල්ලගත්තාම නිරන්තරයෙන් ඊළඟට වෙනස් වෙන්න ගන්නවා ඊට අපි ඒක මේ වෙනස් වීම හරහා ඔන්න ඊළඟට වෙන දෙයක් අල්ලගන්නවා ඊළඟ ඒකත් ඔන්න වෙනස් වෙන ගන්නවා ආයි වෙන දෙයක් අල්ලගන්න. එතකොට මේ වර්තමාන වශයෙන් ඒ දේවල් අල්ලගෙන ඒ ඒ තැන එළියලි ඒ තණ්හාවේ ක්‍රියාකාරීත්වය අනුව මේ ගමන් කරන ගමන් කිරීම. ඒතර වර්තමාන වශයෙන් උත්සිද්ධ වෙනවා. ඕක අපි මේ යනකොටත් එතන මෙතන අතහැරලා වෙන තැනක් අල්ලගන්න. ඊට ඒ අල්ලගත්ත තැන මෙතන බවට පත් වෙනවා. එන අලුත් තැන මෙතන බවට පත් වෙනවා. අපි කලින් හිටිය තැන එතන බවට පත් වෙනවා. කලින් භවයේ බවට මේ වර්තමාන වශයෙන් බොහොම සියුම්ව සිද්ධ වෙන මේ ක්‍රියාකාරීත්වයම බොහොම ගැඹුරකින් ඒක අතකින් මරණ අවස්ථාවේදී සිද්ධ වෙනවා. මේ හිත භාව අඤ්‍යතා භාව කියන මේ කතාව මේ මෙසේ බවත් අන්සේ බවත් අතර මේ සිද්ධ වෙන මේ ගැට ගැහිම ඒකට මේ වර්තමාන වශයෙන් උත් සිද්ධ වෙනවා මරණ මොහොතේදී සිද්ධ වෙනවා. එතන මුළු සංසාර ගමනම ඒතර මේ විදිහට මේ මෙසේ බව අන්සේ බව මුල් කරගෙන මේ ඈඳුතු පද මුල් කරගෙන ඒකට විස්තර කරන්න තමයි මේ කටුකුරුන් සනාසෙන් දැන් මේ උත්සාහත් වෙන්නේ. එතකොට ඒත් එක්කම පෙන්ලා දෙනවා දැන් මේ හිතේ ගමන මේ කයේ ගමන වගේ නෙමෙයි කියන කාරණාව. දැන් අපි කය කොහෙට හරි අරන් යන්න උමනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කය මෙතන ඉඳන් තව තැනකට අරන් යන්න වෙනසට මෙතන නැහැ. නමුත් හිත එහෙම නෙමෙයි. හිතට අර මේ නාම රූප විඥාන අතර තියෙන මේ අන්වොන් ප්‍රත්‍ය සම්බන්ධය මුල් කරගෙන මේ කය අසුර කරගෙන හිත තියෙන්නත් පුළුවන්. වෙනත් බාහිර අරමුණක් ඇසුරු කරගෙන හිත දෙන්නත් පුළුවන්. මේ කය ඇසුරු කරගෙනම හිත තිබිය යුතුයි කියලා නියමයක්වත් නැති තරම්. මොකද අර දැන් මේ මහා පුන්නම සූත්‍රයේ එන මේ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයක් තමයි මේ ස්වාමීන් වහන්සේ ඉදපත් කරන්නේ. ඉමස්මින්ච සමිඥානකේ කායේ බහිද්දාච සබ්ද නිමිත්තේසු. අහංකාර මමංකාර මානානුසය නැහොන්ති. දැන් එතකොට අපිට තේරෙනවා මේ මේ අපිට මගේ කියලා අල්ලගත්ත මේ අවිඥානික කය අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ කය ඇසුරු කරගෙන හිත තියෙනවා කියලා. ඉතින් මේ හිතට පුළුවන් මේ කය ඇසුරු කරගෙන ජීවත් වෙන්න. ඊට අමතරව බහිද්දාච සබ්බ නිමිත්තේසු. ඒතකොට මේ බාහිර තියෙන සියලුම නිමිති මේ හිතින් අරමුණු කරන්න පුළුවන්. ඒතකොට මේ ආයි හිතට කියලා කිසිම සීමාවක් නැහැ. මේ කය ඇසුරු කරගෙන විතරයි මේ කයේ තියෙන දේවල් විතරයි මෙයාට මේ අරමුණු කරන්න පුළුවන් කියලා කිසිම සීමාවක් අපේ හිතට නැහැ. අපේ හිතට මේ මුළු ලෝකෙම තියෙන දේවල්, ලෝකෙම පිට දේවල්, අපින් හිතින් මවාගත්තු දේවල් සංඥාවක් වශයෙන් ඇති කරගත්ත දේවල්, මනස්කල්පිත දේවල්, নানা ප්‍රකාර දේවල් කිසිම සීමාවක් නැතුව අරමුණු කරන්න පුළුවන්. ඒ අරමුණු කරන දේ මේ ළඟද තියෙන්නේ, ඈතද තියෙන්නේ, අතීත තියෙන්නේ, අනාගතේ තියෙන්නේ කියලාවත් කිසිම සීමාවක් නැහැ. ඒ හින්දා මේ හිතට ඕනම දෙයක් අරමුණු කිරීමේ ශක්තිය තියෙනවා. ඉතින් මේ අරමුණු කිරීම හරහා බුදුරජාණන් වහන්සේ කියන මේ මාන අහංකාර, මමංකාර, මේ මාන අනුසය ඔක්කොම ඇති වෙනවා. ඉතින් අපි මේ අල්ලගත්ත දේවල් මගේ කියා ගන්නවා, ඒව හරහා මම මේ ගොඩනගා ගන්නවා, ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවා, ඒව හරහා කෙලෙස් ඇති කර ගන්නවා. ඉතින් මේ විදිහට ලොකු කතාවක් දිගහැරෙනවා. මොකද මේ හිතේ තියෙන ශක්තියක් මේ මේ අවිඥානික කය ඇසුරු කරගෙන දේවල් අරමුණු කරන්නත් පුළුවන් ඊට බාහිර පරිබාහිරව තියෙන වෙන ඕනම දෙයක් ඇසුරු කරන්නත් පුළුවන්. එතකොට මේ වෙන ඕනම දෙයක් බාහිර තියෙන ඕනම දෙයක් ඇසුරු කරද්දී මේ එක පැත්තකින් එතන හිතට අහුවෙන නාම රූපය, ඒ විඥාණයට අහුවෙන නාම රූපය මේ ළඟ තියෙන නාම රූපයක් නෙමෙයි. එතකොට ඒ තියෙන නාම රූපේ සෑහෙන ඈත තියෙන නාම රූපයක් වෙන්න පුළුවන්. ඒ වගේමයි ඒ තියෙන නාම රූපය එතෙන්දී මේ අරමුණු වෙන නාම රූපය මේ ළඟ තියෙන නාම රූපයක් වෙන්නත් පුළුවන්. නැත්නම් අතීතයට සම්බන්ධ නාම රූපයක් වෙන්න පුළුවන්. අනාගතයට සම්බන්ධ නාම රූපයක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට බලුවාම දැන් මේ සාවිනාසි මතක් කරන්නේ මේක නිකන් අර රබර් පටියක් වගේ. රබර් පටියක වෘත්තාකාර ස්වභාවය රබර් පටියේ තියෙන ඇදෙන ගතිය නිසා අපිට ඕනම මේ හැඩයකට නම් ගන්න පුළුවන්. ඒක ඕන හතරක් කරන්න පුළුවන්, දිගාතර අදින්න පුළුවන්, ලං කරන්න පුළුවන්. වෘත්තාකාරව පවත්වන්න පුළුවන්. එක එක මේ විවිධ හැඩතල වලට අදින්න පුළුවන් මේ රබර් පටිය ඇදෙනවා. ඕන අතර අතරට අදින්න පුළුවන්. අන්න ඒ වගේ මේ විඤ්ඤාණ නාම රූප අතර සිද්ධ වෙන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය මේ දියසුලියක් වගේ ඕනෝන් අතර කෙරෙන මේ ප්‍රත්‍ය සම්බන්ධය ඕන අතරට අදින්න පුළුවන් හැබැයි ඇදුණයි කියලා කැඩෙන්නේ නැහැ. විඤ්ඤාණයක් නාම රූපයක් අතර තියෙන මේ ප්‍රත්‍ය සම්බන්ධය කැඩෙන්නේ නැහැ. නමුත් වෙන බාහිර තියෙන ඈතකට මේක අදින්න පුළුවන්. අදලා ශනේකව ආයි ළඟට එන්නත් පුළුවන්. මේ වගේ මේ හරි ලස්සන සම්බන්ධයක් තමයි දැන් මේ සායනාසේ මතු කරලා පෙන්නන්නේ. ඒකට ඒ හරහා එතකොට මේ අපිට මේ භවයේදී මේ යනකොට සෑහෙන ඈත තැනක නැවත උත්පත්ති ලබන්නත් අවස්ථාව තියෙනවා. ඒකට මේ කාලයේ ප්‍රශ්නයක් නැහැ. මේක ඈත තියෙන තැනක් කියලා මේ අපිට අරමුණු උනේ ඒකට යන්න කාලයක් විශේෂයෙන් ගත වෙනවා කියලා දෙයක් නැහැ. ඒ වගේම වෙන වෙනත් අපිට අපාගත වෙන්නේ කියලා ඒකට යන්න වෙනම වෙන යානයක් හදාගන්න උවමනාවක් නැහැ. දිවි ලෝකෙට නම් අරමුණුනේ දිවි ලෝකෙට යන්නේ කියලා යානයක් හදාගන්න උවමනාවක් නැහැ. හිතින් අරමුණු කරගන්න හැකියාව තියෙනවා. එතකොට ඒ අර විඤ්ඤාණ නාම රූප දෙක එක්ක ඈතට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඈතට එන්න පුළුවන්. කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ එතකොට මේ විස්තර කරන මේ ප්‍රකාශය එතකොට අපිට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. මේ දෙක අතර තියෙන මේ අන්නෝන් ප්‍රති සම්බන්ධයේ නාම රූපේ කොයිතරම් ඈත තිබුණත්, ඈත තිබුණත්, ළඟ තිබුණත්, දුර තිබුණත් මේක පවත්වන්න පුළුවන්. එතකොට මේ කියාපු අවස්ථාවේදී අර පුද්ගලයාට කලින් තිබුණා ඈත දැන් මෑත. මෑත ඈත වෙලා. කලින් එතන කියලා පටන් ගත්තේ කල්පනා කරන්න. ඊළඟට එතන මෙතන වුණා. මෙතන එතන වුණා. ඔන්න ඔතනින් පෙනෙනවා සංකල්පවල තියෙන එක්තරා සියුම් වටිනාකමක්. මේ පටිච්චසමුප්පාදයේ ආදී ධර්ම තේරුම් ගැනීමේදී මේ සංකල්පවල තියෙන එක්තරා විදිහක සාපේක්ෂ බවක්. මේ කාලේ යන දාර්ශනික ව්‍යවහාරයක් ගන්නව නම් සාපේක්ෂ එකක් අනික අපේක්ෂා සාපේක්ෂ එකක් අනික අපේක්ෂා කරන ස්වභාවයක් තියෙනවා. අර ඉත්ත භාව අනිතා භාව කියලා කිව්වෙත් ඒකයි. ඉත්ත භාවයත් එක්කම අනිතා භාවයක් එනවා. ඈඳුත්තා. එකක් ඇදලා ගන්නකොට අනිත් එකත් එනවා. අර ජාති ජරා මරණ ගැන එහෙමත් කිව්වේ ඒ කාරණේම. ඒ විදිහටම මේ විඤ්ඤාණ නාම රූප දෙකේ නිතරම කාආකාර ගමනක් තියෙනවා. එතකොට ශරීරයේ ගමන වගේ දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හිත යනවා. හිත ගියාට මොකද? ඒක රැඳෙන්නේ විඤ්ඤාණය. විඥාණයට තමයි වැඩි බර තියෙන්නේ. බර කල්පනාවක වැටුණා කියලා කියන්නේ විඥාණය අතනට ගිය නිසායි. විඥාණයටයි වැඩි බර තියෙන්නේ. කලින් දැක්කූ බුදු පියාණන් වහන්සේගේ ධර්ම සාකච්ඡාවනොත් ඒක හෙරි වෙනවා. මව කුසක වුණොත් විඥාණය දැසගත්තේ නැත්නම් නාම රූපය එතන රැඳෙන්නේ නැහැ. විඥාණය එකතු වෙලා ඉඩ දුන්නේ නැත්නම් වැඩෙන්න නැහැ. වැඩෙන්නේ නැහැ. ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා. සමහර කතාන්තර අහන්න ලැබෙනවා. ඒ වගේ සත්‍යතාව සත්‍යතාවය කෙසේ වෙතත් ඇතැම් සිද්ධි පිළිබඳව අසන්ත ලැබෙනවා මරණාසන්න අවස්ථාවේදී අර පණ අදිනවා කියලා කියන්නේ. ඒ විදිහේ අවස්ථාවලදී මරණාසන්න පුද්ගලයාට පිටත පිටත ඉඳලා Tamanගේ ශරීරය දකින්න පුළුවන් තත්වයක් ඇති වුණ බව කියවෙනවා. මේ ධර්මතාව අනුව බලනකොට ඒක හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ විඥාණය රැඳෙන්න පුළුවන් ශක්තියක් ඇති සතර මහා භූතයන්ගෙන් තව ශරීරයක් හදන්න පුළුවන් ශක්තියක් ඇති තැනක නොවෙන්න පුළුවනි. නමුත් తాවකාලිකව බහැර ගිහිල්ලා අතනට ගිහිල්ලා ආපසු ශරීරයට එන්දෝ නොඑන්දෝ කියලා හිත හිතා ඉන්නා වගේ අවස්ථාවල තමයි තමාගේ ශරීරයම තමාට පේන්නේ. ඒ විදිහේ අවස්ථාවලුත් තියෙනවා. එතකොට සිත පිළිබඳ ධර්මතාවක් මෙතන තියෙන්නේ. මේ විදිහට ගත්තාම අමතුවෙන් මෙතන ගැට ගන්න දෙයක් නෑ. මක් නිසාද මේ දියසුලියමයි දිගට යන්නේ? ඔය එකත් ඉතින් මට කායනොත් සෑහෙන්නද එතකොට මට හිරේම මේ කතා වෙන මාතෘකාවක් විස්තර මේ කියන්නේ ගවේෂණය කරන මාතෘකාවක් පරිශීලනය කරන මාතෘකාවක් තමයි ඔය near death experience කියලා මේ කෙනෙක් මිය යන මොහොතේ ඇතම් වෙලාවට අපි තුමු කෙනෙක් මොකක් හරි නිර්වින්දනයකට භාජනය වෙලා මොකක් හරි එහෙමත් නැත්නම් අදිසි අනතුරකටපත් වෙලා එහෙම නැත්නම් අපි තුමු නිර්වින්දනයකට භාජනය කරනවා දොස්තරලා මේ මොකක් හරි සත්කමක් කරා. ඒ වෙලාවදී ඔන්න සමාහලාවට ඊටාම ආසන්න මට්ටමකට එනවා මරණාසන්න මට්ටමකට එන්න පුළුවන් කෙනෙක්. හැබැයි එයා දකිනවා ඔන්න මේ දොස්තරලා එකතු වෙලා මේ කපනවා කොටනවා. එයා හරියට මේ මුළු සිද්ධියම බලාගෙන ඉන්නා වගේ දෙයක් මේ පස්සේ විස්තර කරනවා. දොස්තරලත් මවිතයටපත් වෙනවා කොහොමද මෙන්න මේ වගේ දේවල් සිද්ධ වුනේ කියලා. ඊළඟට ඇතම් කෙනෙක් මොකක් හෝ එහෙම දොස්තරලගේ උමනාවකින් නෙමෙයි මොකක් හෝ මරණාසන්න දෙයකටපත් වෙලා මොකක් හෝ හේතුවක් මත මේ වගේ තත්ත්වයක් අත්දැකලා ඔන්න මොලා මොන හේතු නිසා ඔන්න ආයෙත් ඔන්න යන්න තියෙනවා. මෙන්න මේ වගේ දේවල් සෑහෙන දැන් පරිශන කරමින් යනවා. ඉතින් මේවා හරහා එක පැත්තකින් අපිට මේ පුනර්භවය සම්බන්ධයෙන් කරුණු ගොනු කරගන්න අවස්ථාවක් තියෙනවා. තවත් එකක් මේ කාරණේ මේ ස්වාමීන් වහන්සේ මතු කරන්නේ මෙතෙන්දී මේ අපි සාමාන්‍යයෙන් අසුර කරන මේ අවිඥානික කය නැතුව වුණා මේ මේ తాවකාලික වශයෙන් අන්න විඥාන නාම රූප සම්බන්ධය හරහා මේ කයට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා එතකොට වෙන පරිබාහිර වෙනවන් දකින්න පුළුවන් ශක්තිය මෙතන මතුවෙනවා ගතියක් තියෙනවා. ඉතින් මේවා හරහා එතකොට මේ සායනාවේ මතු කරන්න හදන්නේ අපි සාමාන්‍යයෙන් අර පසු කාලේ ඉනව පටිච්චසමුපාදයේ විස්තර කරද්දී මේ පෙර භවයෙන් ආපු ප්‍රතිසන්දි විඥානයක් ඔන්න මේ භවයේදී ඇති වුණාය එහෙම නැත්නම් පෙර භවයේදී චුතිසිතක් ඇති වුණා ඊට පස්සේ මෙන්න ප්‍රතිසන්දි හිත මේ භවයේදී ඇති වුණාය කියලා මේ අදා ගන්න ස්වභාවයක් තියෙනවා. නමුත් ඒ වෙනුවට ඒවයින් තොරව මේ පුනර්භවය විස්තර කරන්න තමයි මේ සාමයන් වහන්සේ මේ ඉත්ත භව අඤ්‍යතා භව ස්වභාවය. අපි යමක් අල්ලා ගන්නවා නැත්නම් යමක් විඥාණයෙන් අරමුණු කරගන්නවා නාම රූපයක් වශයෙන් අපි අරමුණු කරගන්නවා. ඊට පස්සේ ඒක අඤ්‍යතා භාවයක් බවට පත් වෙනවා. දැන් ආයෙත් අන්න තව යමක් අරමුණු කරනවා. ඒකත් අනිත්‍යම භාවයට බවට පත් වෙනවා. මේ අර වර්තමාන වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියම මරණ මොහොතේ සිද්ධ වෙනවා. ඒතර මෙතන යමක් අරමුණු කරගන්නවා වෙනකොට ඔන්න එතන යමක් අරමුණු කරනවා. ඒකට එතන මෙතනක් බවට පත් වෙනවා. මේ අලුත් තැන ඔන්න අපේ වාසභූමිය බවට පත් වෙනවා. අලුත් තැන විඥානයේ නව ක්‍රියාකාරීත්වය සඳහා වාසභූමිය බවට පත් වෙනවා. ඔන්න වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හොඳයි අස්තවට මේ සංසාර දියසුලියේ එතන මෙතන වෙනවා. මෙතන එතන වෙනවා. ඈත මෑත වෙනවා මෑත ඈත වෙනවා. මේ විදිහේ ස්වභාවයක් තියෙන නිසා තමයි සංසාරගත පුද්ගලයාගේ විඥානය නිතරම පතිට්ඨිතව තිබෙනවා කියන්නේ. මේක එක්තරා විදිහකට දෙබිඩි ස්වરૂපයක් තියෙනවා. යම් අවස්ථාවක විඥානය සම්පූර්ණයෙන්ම මේ ශරීරය අතහැර ගියා නම් අන්න අර කලින් ගත්ත නාම රූප අරමුණේමයි රැඳෙන්නේ. ඒ කියන්නේ යම්කිසි මෞකසක උත්පත්තියක් ලැබනවා කියනකොට බුදු පියාණන් වහන්සේට අමුතු වචනයක් ඕනේ නැත්තේ ඒකයි. විඥානය විඥානයේ අරමුණ නාම රූපය. ඒතකොට විඥානයේ නිසාමයි ඒකට නාම රූපය කියන නමක් දෙන්න පුළුවන් වෙන්නේ. හරියට විඥානයේ වැටෙන ඡායාව වගේ. නාම රූපේ ඡායාව වගේ. දැන් ඡායා රූපය ගැනීමේදී මේ විදිහේ ධර්මතාවයක් තියෙනවා. ඡායා රූපයට හැඩවැඩ දමලා මූණ දුන්නත් නැතත් ඒකට පිටුපෑවත් ඒ රූපය කෙසේ වෙතත් ඡායාවවත් වැටෙනවා. ඒ වගේම සංසාරගත පුද්ගලයාගේ වෙන එකක් තමයි චේතනා ප්‍රකල්පන සිතුවිලි චේතනා ප්‍රකල්පන වශයෙන් සිතුවිලි කල්පනා ආදී නැති වුණත් අනුසේ මාත්‍රයක්වත් තියෙනවා නම් ඒ අනුසයම ප්‍රමාණවත් වෙනවා යම්කිසි භවයක උත්පත්තියක් ලැබීමට. අන්න ඒක නිසා තමයි බුදු වහන්සේ දේශනා කරලා තියෙන්නේ චේතනා සූත්‍රය කියලා කියලා වැදගත් සූත්‍රයේ සංයුත් සංගයේ නිදාන සංයුත්තේ. ඔව් ඒකට ඉතාලම වැදගත් කාරණයක් මෙතනත් එන්නේ. දැන් මේ හැමතිස්සෙම එතකොට මේ සංසාරගත පුජ්‍යලයාගේ විඥානේ ප්‍රතිෂ්ඨිතව තියෙනවා. ඒ කියන්නේ විඥානේ බැහැගත් ස්වභාවයක් තියෙනවා නාම රූප අරමුණක. එතකොට මේ බැහැගත් ස්වභාවය ඒ නාම රූප අරමුණ මේ ළඟ තියෙනත් පුළුවන් දුර තියෙනත් පුළුවන්. නමුත් සම්බන්ධය තියෙනවා. සම්බන්ධය කැඩලා නැහැ. එතකොට දැන් මතු කරන්න යන මේ සූත්‍රය ඊටාම වටිනා සූත්‍රයක්. මේ සංයුත්නිකායේ නිදාන සංයුත්තේ එන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ යම්සි ආකාරයකින් යම්සි කෙනෙක් මේ ඉන්ද්‍රියයන් අනුසාරයෙන් චේතනා පහළ කරගන්නවා නම් එහෙම නැත්නම් විශේෂයෙන්ම හිත ආශ්‍රය කරගෙන ප්‍රකල්පනාවන් අනාගත බලාපොරොත්තු සැලසුම් කිරීම ආදී ඇති කරගන්නවා නම් එහෙම නැත්නම් ඒ මොකක්වත් නැතත් අනුසය මාත්‍රයක්වත් තියනවා ඒක ප්‍රමාණවත් කියනවා මේ විඥාණයට බැහැගන්න විඥාණයට අතිත්ත්ව විඥානයක් බවට පත් වෙනවා ඒ කාරණාව තමයි මතු කරන්නේ අපි ඒකේ ඔස්සේ සැහැන්න අපිට කතා කරන්න පුළුවන් අපි ඒකේ ධර්ම පාඩේ ඉදිරිපත් කරනවා යංච භික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානස්ස තිතිය ආරම්මණයේ සතිපතිත්ථා විඥානස්ස හෝති අතිත්ථා විඥානස්ස අතිත්ථා විඥානස්ස හෝති තස්මින් පතිත්ථේ විඥානේ විරූල්හි නාම රූපස්ස අවකන්ති හෝති අවකන්ති අවකන්ති හෝති නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ ආදී වශයෙන් මේ සූත්‍රයේ කොටස් තුනක් දක්වනවා ඔව් ඒකතර එතන අතම චේතනා සූත්‍ර තුනක් තියෙනවා තම චේතනා සූත්‍රය, ဒုတိ ය චේතනා සූත්‍රය, චතිය පතිය චේතනා සූත්‍රය කියලා. මෙතන ඒ ස්වාමීන් වහන්සේ මුතන ආරම්භ දෙන්නේ ဒုတိ ය චේතනා සූත්‍රය. ඒකේ යංච බික්කවේ චේතේති යංච බික්කවේ යංච පකප්පේති යංච අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානස්ස තිතිය. ඉතින් දැන් යම් ආකාරයකින් අපේ හිතේ චේතනා පහළ වෙනවා නම් අපි හිතමු ඇහෙන් අරමුණක් දකිනවා. ඇහෙන් රූප අරමුණක් දකිනවා. ඔන්න එතකොට එයාට විඥාණයට බැහැ ගන්න ඒ හරහා ඔන්න තැනක් හම්බ වෙනවා. අර කණින් ශබ්දයක් අහනවා අපි ඒකට ඇනුණා නම් අපේ හිත එතන බැහැගත්තා නම් ඔන්න එතන විඤ්ඤාණයට බැහැගන්න තැනක් තියෙනවා. නාසයෙන් ගඳක් මේ අරමුණු කරනකොට අපි චේතනාපූර්වකව ඒකට හොඳට යෙදිලා ඒක අරමුණු කරනකොට ඔන්න එතනට විඤ්ඤාණයට බැහැ ගන්න අවස්ථාවක් තියෙනවා. ඊට දිවෙන් යමක් රස විඳිනකොට එතකොට එතන හොඳට අපි රස විඳිනවා නම් ඔන්න එතන විඤ්ඤාණයට බැහැ ගන්න හොඳටම අවකාශය තියෙනවා. ඒ වගේමයි ශරීරයෙන් යමක් ස්පර්ශ වෙනකොට අපි ඒක හොඳට දැනගන්නකොට, ඒක බැහැ ගන්නකොට, ඒකට ඇලෙනකොට, නැත්නම් ඒක අභිවදනය කරනකොට ඔන්න හොඳට එතන විඥාණයට කලපදියම් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේමයි අපි හිතලා යමක් හිතනකොට, උමනාවෙන් යමක් හිතනකොට, එතකොටත් අන්න විඥාණයට බැහැ ගන්න අවස්ථාවක් තියෙනවා. ඔය ප්‍රධාන වශයෙන්ම අපි චේතනාපූර්වක ඌමනාවෙන් කරන වැඩ කටයුතු වලදී ඒ චේතනාපූර්වක විඤ්ඤාණයට බැහැ ගන්න අවස්ථාව සැලසෙනවා. සංචේතනාපූර්වකව කියන කරන ක්‍රියාකාරාපය හරහා ක්‍රියාකාරීත්වය හරහා විඥාණයට බහැ ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඔය එකක්වත් නැති වෙලාවට අපි හුඟක් වෙලාවට මොනවා හරි අනාගත සැලසුම් සකස් කරමින් අනාගත සිහින මවමින් මොනවා හරි දේවල් කල්පනා කරගෙන කල්පනා කරගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. ප්‍රකල්පනා වශයෙන් මේක හඳුන්වනවා. ඒත් මේ ප්‍රකල්පනා වුණා ප්‍රමාණවත් අර වගේ විඥාණයට බහැ ගන්න. ඒ කියන්නේ අපි සමානතාවට විශේෂයක් හිතලා කරනව නෙවෙයි. නමුත් ඔහේ දේවල් කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා. ඒතකොට තෝංචන් නැතුව ඔහේ මොනවාදෝ හිතේ දුව. ඒ ටිකුණක් ප්‍රමාණවත් කියලා ඒතර මේ විඤ්ඤාණයට බහැ. ඒ ටිකක් නැත්තම් ඒත් හිතේ අනුසය මාත්‍රයක්වත් තියෙනවනම්. ඒ කියන්නේ එළියට කියන්නේ සාමාන්‍යයෙන් කෙලස් වල මේ මට්ටම් තුනක් පෙන්නනවා. අනුසය මට්ටමක්, පරිඋත්ථාන මට්ටමක්, වීතික්කම මට්ටමක් කියලා. මේ අනුසය මට්ටම පෙන්වන්නේ හරියට නිකන් නිදිගත් ස්වභාවයක් වගේ. ඒක තාම ක්‍රියාකාරී ස්වභාවයකට ක්‍රියාවත් ස්වභාවයකටපත් වෙලා නැහැ. තියෙන නිකන් නිදිගත් ස්වභාවයයි. නමුත් මේ නිදිගත් ස්වභාවයෙන් හෝ කෙලෙස් තියෙනවනම් මේ අනුසය මාත්‍රයක් වශයෙන් හෝ කෙලෙස් තියෙනවනම් ඒක උනත් ඇති කියනවා. ඒකට මේ විඤ්ඤාණයට බහැලා. අන්න එතන තියෙන බොහොම ගැඹුරු කාරණයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කලින් විවිධාකාර ශාස්ත්‍රූන් වල පහර වෙලා මේ සෑහෙන මට්ටමකින් යම් මේ හිතේ ගැඹුරට ය아가න්න හම්බ වුණා. ඒ අයට මේ අනුසය දුරු කරන ස්වභාවයක් අනුසය වල ක්‍රියාකාරීත්වයක් හම් වෙලා නැහැ. ඒ අයට හම් වෙලා තියෙන්නේ මේ හිතේ මතු පිට මට්ටමක තියෙන කෙලෙස් ප්‍රභාවයක් පමණයි. ඒ නිසා තමයි අර ආලාර කාලා මුද්දකාරා මුද්දකරාම පුත් වගේ ශාස්ත්‍රවරුන් හිටියත් බුදුරජාණන් වහන්සේ ඒ අයව හැරදාලා යන්නේ මේ හිතේ මතු පිට මට්ටමේ පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් දොර වුණා. මේක සම්පූර්ණ නිවනක් නෙමෙයි. නිවීමක් නෙමෙයි කියලා අන්න බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙදිම තේරුම් අරගෙන ඒ අයව හැරදාලා යනවා. තමන්ම දුක් මේ නිවැරදි මාර්ගයක් අනුගමනය කරමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඔන්න මේ අනුසය ධර්මයන් කොහොමද යටපත් කරන්නේ? නැත්නම් අනුසය ධර්මයන් කොහොමද මුලින්ම පුටා දමන්නේ? අනුසය ප්‍රහාණයක් වෙන කාමුන්තවට අපිට මෙන්න මේ චේතනා සූත්‍රය අනුව තේරෙනවා අනුසය ප්‍රහාණය කරන්නේ නැතුව ආශ්‍රව ප්‍රහාණය කරන්නේ නැතුව මේ සංසාරයෙන් මිදීමක් නැහැ. ඒකයි දැන් යම් ආකාරයෙන් අපි චේතනාපූර්වකව යමක් කරද්දී විඤ්ඤාණයට බහැ ගන්න අවස්ථාව තියෙන හොඳට. ඒකක් අපි කරන්නේ නැති වෙලාවට හිතේ යන මොනවා හෝ යම් කිසි සිතුවිලි හරහා ප්‍රකල්පනාවන් හරහා ඔන්න ඒත් චේත් මේ පැහැ ගන්න පුළුවන්. ඒ ටික ඒ දෙකම නැහැ අපි සමාධියක ඉන්නකොට. අපි සමත සමාධියක වෙන්න පුළුවන්. අපි ඉන්නකොට ඒ දෙකම නැහැ. මොකද අනු මේ අපි චේතනාපූර්වකව කිසි දෙයක් කරන්නේ ඊළඟට අපේ හිතත් බොහොම පිරිසුදු ඒ වෙලාවේදී. එතකොට මේ වෙලාවේදී පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් ඇත්තෙත් නැහැ. නීවරණය නැටපත් වෙලා තියෙන්නේ. සමාධිපත් වෙලා තියෙන හිත. නමුත් යට තියෙන අනුසය ධර්මයක්. අනුසය ධර්මයන් තියෙන තාක් අපි තුම මේ අවස්ථාවකදී කෙනෙක් මිය ගියත් ඒ අනුසය ධර්මයන් යට තියෙනවා නම් මුලින් උපදාදමල නැත්නම් ආශ්‍රවයන් ෂය කළා නැත්නම් එයාට ඒකට බැහැ විඤ්ඤාණයට බැහැ ගන්න තරක් තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ එතකොට අපි සංසාරයෙන් මිදෙන්න නම් සම්පූර්ණයෙන්ම සසරින් ගැලවෙන්න නම් එතකොට මේ අනුසයන්ට අත තියන්න වෙනවා. අනුසය ප්‍රහාණයක් සඳහා උත්සාහත් වෙන්න වෙනවා. ආශ්‍රවයන් ෂය කිරීම සඳහා උත්සාහත් වෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ධහම තුළ මේ ආශ්‍රව ඡය කිරීමට අනුසය ප්‍රහාණයට සෑහෙන ගැඹුරු තැනක් ලැබෙනවා. ඒකට විපස්සනාවකදී එහෙම නැත්නම් ගැඹුරු විපස්සනාවකදී මේ අනුසයයන්ට අත තියලා අනුසය ප්‍රහාණය කරන්න ආශ්‍රවයන් ඡය කරන්න සෑහෙන කාලයක් තිස්සේ ඒකට යෝගාවචරයට උත්සාහ වෙනවා. එතකොට දැන් පුංචි දරුවෙන් ගැන හිතලා බැලුවොත් පුංචි දරුවෙක් අපි තුමු ළමා කාලයේදී එයාගේ හිත දිහා බැලුවොත් එයාගේ ලොකුවට වර්ධනය වෙච්ච රාගයක්වත් ලොකුවට වර්ධනය වෙච්ච දේශයක්වත් නැහැ. නමුත් එයා පුංචි කාලේම මිය ගියත් බුදුහාඳුරු කියනවා එයාගේ හිතේ අනුසය ධර්මයන් තියෙන නිසා එයාට නැවතත් උත්පත්තියක් තියෙනවා. නමුත් අපිට නිකන් හිතෙනවා මේ පුංචි දරුවෙගේ හිතේ කෙලෙස් නැහැ නේද? එහෙනම් එයා නිකන් රහතන් වහන්සේ කෙනෙක් වගේ නේද? එයා ඉතින් මිය ගියාම මේ කෙලෙස් නැති හිතකින් නෙමෙයි යන්නේ. එහෙමනම් ඉතින් එයාටත් රහත් වෙනවා වගේ මිය ගියාමක් නේද එතන තියෙන්නේ කියලා. නමුත් බුදුහාඳුරෝ නැත්නම් සූත්‍ර දේශනාවල පෙන්වලා දීලා තියෙනවා. ඉතින් තත්ත්වය ඊට වඩා වෙනස්. එයාගේ අර කෙලෙස් ප්‍රහාණයක් වෙලා නැහැ. නැත්නම් අනුසය ප්‍රහාණයක් ආශ්‍රවශය කිරීමක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම එයාට නැවත උපතක් සිද්ධ වෙනවා ඒ කාරණාව තමයි ඊතර මේ ගැඹුරින් මතු කරන්නේ මේ මේ චේතනා සූත්‍රයේදී ඊතර යම්සේ ආකාරයකින් මේ ආරම්මනේ සති පදිත්තා විඥානස්ස හොත් ඊතර අරමුණක් තියෙනවා අරමුණ එන්න පුළුවන් එක්ක චේතනා හරහා අරමුණ එන්න පුළුවන් එක්ක ප්‍රකල්පනා හරහා ඒ දෙකම නැත්තම් අරමුණ එන්න පුළුවන් අනුසය හරහා මේ කොහොම හරි ක්‍රමයකට මේ ක්‍රම තුනෙන් මේ ප්‍රධාන ක්‍රම තුනෙන් මොකක් හෝ ක්‍රමයකට අරමුණක් ලැබුණා නම් විඤ්ඤාණයට ඒක ප්‍රමාණවත් ඔන්න විඥානේ පිහිටන්නේ. ආරම්භනේ සති පතිත්ථා විඥානස්ස හෝති. තස්මින් පතිත්ථිතේ විඥානේ විරූලහේ නාම රූපස්ස අවක්ඛන්ති හෝති. යම් අවස්ථාවක මේ විදිහට විඥානේ පිහිටියා නම් අන්න එතෙන්ට හොඳට තවදුරටත් නාම රූපය ඇවිල්ලා හොඳට නැත්නම් නාම රූපය පැහැදිලි මේ මේ තහවුරු වෙලා වර්ධනය වෙලා විරූහණය කියලා කියන්නේ වර්ධනය වෙලා ඔන්න හොඳට ඊළඟට අන්න පටිසමුපාදයේන ඊළඟ අංග ටිකට ඔන්න අවස්ථාව සැලසෙනවා. නාම රූපේ ඉඳන් ඔන්න සලායතනයක් ගොඩනගනවා. සලායතන ඉඳන් පස්ස ස්පර්ශයන් සිද්ධ වෙනවා. ස්පර්ශය හරහා ඔන්න වේදනාවන් සිද්ධ වෙනවා. වේදනාවන් ඔන්න ග්‍රහණය කරන්න කියලා වේදනාවන් හරහා ඔන්න තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව දැඩිව වර්ධනය තණ්හා වර්ධනය වීම හරහා ඔන්න උපාදාන ඇති වෙනවා. උපාදාන හරහා ඔන්න නැවතත් භවකත්වයක් ඇති වෙනවා. මේ විදිහට මේ වර්තමාන වශයෙන් අරමුණෙන් අරමුණට පැන පැන පැන පැන විඥානය එතන එතන පිහිට පිහිට යන ගමනකට විස්තර වෙනවා. හොඳයි. පළමුවෙනි ඡේදයේ තියෙන්නේ යංච භික්කවේ ඡේදීති යංච පකප්පේති යංච අනුසේති. මහණනි යම් යම් චේතනාවල් පවත්වනවාද චේතනාවල් ඇති කරගන්නවාද යම් ප්‍රකල්පන කල්පනා කියන එක අපිට හිතා ගන්න පුළුවනි. යම් කල්පනා ඇති වෙනවාද යම් අනුසේති. ඒ වගේම අනුසේ වශයෙන් ඒ කියන්නේ අප්‍රහීන වශයෙන් රූප වේදනා ආදී ඒ උපාදාන ස්කන්ධ පිළිබඳ එල්මෙහිම පවතිනවාද අනුසේ වශයෙන්. එතකොට චේතනා ප්‍රකල්පන අනුසය කියන ධර්ම ඇතිතාක් ආරම්මණං හේතං හෝති විඥානස්ස තීතිය. හේතුෙන් කවරක් හෝ විඥාණයෙන් සිට ගැනීමට පැවැත්මට ආරම්භණක් වෙනවා. ආරම්මණයේ සතිපති පතිත්ථා විඥානස්ස පතිත්ථා විඥානස්ස හෝති. අරමුණක් ඇති කල්හි විඥානයේ පිහිටීමක් වෙයි. තස්මින් පතිත්ථිතේ විඥානයේ විරුල්හි එසේ ඒ පිහිටි විඥානයේ වැඩුණු කල්හි නාම රූපස්ස අවක්කන්ති හෝති. නාම රූපයගේ දැස ගැන්ම වේ. නාම රූප පත්‍ය සලආයතන. ඊළඟට නාම රූපේ ඇති වුනහම අනිත් ඒවා ඒ එක්කම යනවා. පළමුවෙනි කොටසේ ඒ විදිහට සඳහන් වෙනවා. දෙවනි කොටසේ සඳහන් වෙනවා නොච බික්ක වේචේතේති නොචේ බික්ක වේචේතේති නොච පකප්පේති අතචේ අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානස්ස තීතියා ආරම්මනේ සති පතිත්ථා විඥානස්ස හෝති තස්මින් පතිත්ථිතේ විඥානේ විරූල්හි නාම රූපස්ස අවක්කන්ති හෝති ආදී වශයෙන් මේ දෙවනි ඡේදයේ විශේෂත්වය මොකද්ද නොචේ චේතේති යම් කිසි පුද්ගලයෙක් චේතනා පවත්වන්නේ නැහැ මරණ අවස්ථාව ගැන කියනකොට චේතනා පවත්වන්නේ නැහැ නමුත් අමුතු කල්පනාවල් නැහැ නමුත් අනුසය තියෙනවා ආරම්භණං හේතං හෝති විඥානස තිතිය යටත් පිරිසෙන් අනුසය තිබුණත් ඒත් ඇති අන්න අපි කියපු ඡායා රූපයට පිටිපවත් එතන හිටිය නිසා ඡායා රූපයට වැටුණා වගේ අනුසය තිබුණත් ඇති එතකොට ඒක අරමුණක් වෙනවා. ඒ නිසාම විඥානය පිහිටනවා. ඊළඟට කියනවා යතෝච කෝ භික්ඛවේ නොචේ වචේතේති නොච පකප්පේති නොචානුසේති ආරම්මණං ඒතං නහෝති විඥානස්ස තිතිය ආරම්මණේ අසති පතිත්ථා විඥානස්ස නහෝති තදප්පති තදප්පතිත්තේ විඥානේ විරූල්හි අවිරූල්හි විඥානේ අවිරූල්හි නාම රූපස්ස අවක්කන්ති නහෝති නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. ඒව මේ තස්ස කේවලස දුක්ඛඛන්දස්ස නිරෝධෝ හෝති. මේ තුන්වෙනි එක විශේෂයි. මුලින් කියපු අවස්ථා දෙකෙන් පළමු එකේ චේතනා ප්‍රකල්පන අංශය තිබුණා. දෙවෙනි අවස්ථාවේ චේතනා ප්‍රකල්පන දෙක නැහැ ඒ පුද්ගලයාට. නමුත් අනුසය තිබුණා. තුන්වෙනි අවස්ථාවේදී චේතනාවකුත් නැහැ, ප්‍රකල්පණයකුත් නැහැ, අනුසයකුත් නැහැ. අන්නේ බඳු අවස්ථාවක ආරම්භණං ඒතං නොහෝති විඥානස්ස පිටියා. එතකොට අරමුණක් නැහැ විඥානයේ සිට ගැනීමට. ආරම්මනේ අසති පතිත්තා විඥානස්ස නොහෝති. ආරම් අරමුණක් නැති කල්හි විඥානයේ පිහිටීමක් නොවේ. තදප්පත්තිත්තේ තදප්පතිස්ථිතේ විඥානයේ අවිරෝධය. විඥානයේ නොපිහිටි කල්හි නොවැඩුණු කල්හි නාම රූපයගේ බැස ගැනීමක් නොවන්නේ. එම නාම රූපයගේ බැස ගැනීමක් නැත්නම් අර නාම රූප නිරෝධහ සලආයතන නිරෝධෝ ආදී වශයෙන් සියල්ලම නිරුද්ධ වෙලා ගිහිල්ලා සියලු සංසාර දුක්ඛයම එතන කෙලවර වෙනවා. ඊට මේ සූත්‍රයේදී කොටස් තුනක් වශයෙන් පෙන්වන්නේ. ඒක පළවෙනි අවස්ථාවේදී පෙන්වනවා මේ තුන්නම පෙන්වනවා. එක්කෝ අරමුණක් තියෙනවා, එක්කෝ ප්‍රකල්පනා තියෙනවා, එක්කෝ අනුසය තියෙනවා. එහෙමනම් ඉතින් විඥාණයට බහැ ගන්න තරක් තියෙනවා. ඊළඟට දෙවෙනි අවස්ථාව වශයෙන් පෙන්වනවා චේතනාවක් නැහැ, ප්‍රකල්පනාවක් නැහැ. නමුත් අනුසය තියෙනවා. එහෙමනම් ඒත් විඥාණයට බහැ ගන්න අවස්ථාවක් තියෙනවා. අතිත්ත්‍ය විඥාණයට අවස්ථාවක් තියෙනවා. ඊළඟට පෙන්වනවා මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. චේතනාවක් නැත්තේත් නැහැ. ප්‍රකල්පනාවක් නැත්තේත් නැහැ. අනුසය ඇත්තේත් නැහැ. එහෙමනම් අන්න විඥාණයට පිට ගන්න, පිට ගන්න, හිට ගන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. නොචේ වික්කවේ චේතේති නොචපකප්පේති නොච අනුසේති. එතකොට මේ මේ තුනම නැත්තම් එතකොට විඥාණයට බැහැ ගන්න තරක් හම්බ වෙන්නේ නැහැ. නොචේව චේතේති නොචපකප්පේති නොච අනුසේති. ආරමණං ඒතං න හෝති විඥානස තිති. ආරමණක් හම්බ වෙන්නේ නැහැ එතකොට විඥාණයට. ආරම්මනේ අසති පතිත්ථා විඥානස නොති. ඒතකොට අරමුණක් නැති අවස්ථාවේදී ඒතකොට විඥාණයට පිහිටන්න තැනක් නැහැ. තන් අපතිත්ථිතේ විඥානේ අවිරූල්හි. ඒතකොට විඥාණයට පිහිටන්න බැරි වෙලා එහෙම ස්වභාවයක් නම් තියෙන. ඒතකොට අවිරූල්හි කියන්නේ එයාට වර්ධනය වෙන්න හැකියාවකුත් නැහැ. එහෙමනම් ඔන්න නාම රූපස්ස අවක්කන්ති න හෝති. ඔන්න නාම රූපයකට බැහැ ගන්න අවශ්‍ය පරිසරය දැන් එතන නැහැ. එහෙමනම් එන්න නාම රූපයන් නිරෝධය වෙනවා. නාම රූප නිරෝධය තමයි ඒතර සලආයතන නිරෝධය කියන්නේ. සලආයතන නිරෝධය තමයි ස්පර්ශ නිරෝධය. ස්පර්ශ නිරෝධය හරහා ඔන්න වේදනා නිරෝධය. වේදනා නිරෝධය හරහා තණ්හා නිරෝධය. තණ්හා නිරෝධය හරහා උපාදාන නිරෝධය. උපාදාන නිරෝධය හරහා භව නිරෝධය. ඒතකොට මේ නිරෝධ පැත්ත තමයි ඒකට හම් වෙන්නේ. පරිසම්පාදය සමුදය පැත්තක් වෙනව වෙනවනේ. පරිසම්පාදය වර්ධනය වෙනව වෙනුවට දැන් මේ ක්‍රියාවලිය හරහා ඒතර ප්‍රමාණිකෝල ඔක්කොම ටික ගැලවිලා යනවා. කැඩලා යනවා. පරිසම්පාද නිරෝධ පක්ෂය සාක්ෂාත් වෙනවා. ඒතකොට සියලු දුක් දුර වෙනවා. එතකොට මේ අනුස මොකද්ද මේ චේතනා සූත්‍රයේම අනිත් සූත්‍ර දෙකේදී උදාහරණයක් වශයෙන් පළවෙනි සූත්‍රයේදී බුදුහාමුදුරු කියන්නේ යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස තිතිය. ආරම්මනේ සති පතිත්ථා විඥානස හෝති. තස්මින් පතිත්ථිතේ විඥානේ විරුල්හි ආයතින් පුනබ්බවාබි නිබ්බති හෝති. ඒකට එතන කෙලින්ම පුනර්භවයට ඇඳලා තමයි පළවෙනි සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඒතර පුනර්භවයක් වෙන්න නම් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේක තමයි මේ වර්තමාන දැන් මේ අපි කතා කරපු දේ තමයි වර්තමාන වශයෙන් සිද්ධ වෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ ඔන්න පුනර්භවය සිද්ධ වෙන තැනත් මෙතන පළවෙනි සූත්‍රයේදී මතු කරනවා. ඒකට යම් අවස්ථාවක මේ චේතනා හෝ ප්‍රකල්පනා හෝ අනුසය හෝ තියෙනවා නම් මේ තුනෙන් එකක් කොහොම හරි තියෙනවා නම් අන්න එතකොට මේ මේ පතිත්ත්‍ය විඥානයක් තියෙනවා. පතිත්ත්‍ය විඥානයක් පිහිටපු විඥානයක් තියෙනවා. එහෙම එකක් තියෙනකොට ආයතින් පුනබ්බවාභි නිබ්බති හොති. එහෙමනම් ඉතින් නැවත පුනර්භවයක් නැවත භවයකට පැමිණීමක් තියෙනවා. කියන කාරණාව ඒතර මේ පළවෙනි සූත්‍රයේ ඉදිරිපත් කරනවා. දෙවෙනි සූත්‍රයේ ඉදිරිපත් කරන්නේ දැන් මේ කටුකුරුණ සානාසයේ මතු කරපු කාරණාව අර නාම රූපයක බැස ගැනීමක් සිද්ධ වෙනවා පතිත විඥානයක් තියෙනවා. ඊළඟට ඔන්න ඉතිරි ටික දිගහැරෙනවා. ඉතිරි ටික එතකොට නාම රූප හරහා සලආයතන, සලආයතන හරහා ස්පර්ශ, ස්පර්ශ හරහා වේදනා ආදී වශයෙන් එතකොට අර භව tattය ඇති වෙනවා. ඊළඟට තව පැත්තක් වෙනවා මේ ත්‍ෘතිය චේතනා සූත්‍රයේදී එතෙන්ද කියන්නේ යංච බික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේකං හෝති විඥානස්ස තිතියා තිතියා තස්මින් පටිච්චිතේ විඥානේ විරෝධේ නැති හෝති අන්න තණ්හාවට දානවා එතන යම් අවස්ථාවක මේ විදිහට අරමුණක් තුල හිත බැහැගත්තා නම් නාම රූප අරමුණක හිත බැහැගත්තා නම් විඥානේ බැහැගත්තා නම් අන්න එතන නැති හෝති අන්න එතන තියෙනවා නැතියක් අන්න එතන තියෙනවා භවයට ඈඳිච්ච ස්වභාවයක් ඉස්සරහා ගමනක් විතර පෙන්눔 කරනවා නැත්නම් තණ්හාවේ පැවැත්මක් විතර පෙන්වු කරනවා. නතියා සති ආගති ගති හොති. එතකොට මේ තණ්හාව තියෙනවා නම් යාම් ඊම් තියෙනවා. හිත එහෙට යනවා මෙහෙට යනවා. එහෙට යනවා මෙහෙට යනවා හිතේ චලනයක් සිද්ධ වෙනවා. නැත්නම් යෑම් ඊම් සිද්ධ වෙනවා. ආගති ගතිය සති චතුපපාතේ හොති. එතකොට මේ යෑම් ඊම් සිතේ සිද්ධ වෙන තා හිත සුක්තිමත් නැහැ. හිත සම්පූර්ණ වෙලා නැහැ. එහෙම නැත්නම් පිපාසය සංසිඳිලා නැහැ. තෘෂ්ණාව ඡය වෙලා නැහැ. එහෙමනම් ඔන්න චතුපපාතය සිද්ධ වෙනවා. නැවත මේ මේ මහායාක වශයෙන් දුරු වීම නැත්නම් වර්තමාන වශයෙන් චුත වීමක් නැවත ඊළඟ ස්වභාවයටපත් වීම. වර්තමාන වශයෙන් අවසන් වීමක් ඊළඟ ස්වභාවයටපත් වීම. මොකද අර නැති ස්වභාවයක් තියෙනවා. සංහාවෙන් ඊළඟ පැත්තක් බලනවා. හැමතිස්සම අල්ලන්න තරම් බලාගෙන ඉන්නේ. අල්ලන්න ලෑස්ති ළමයි ඉන්නේ අන නැති ස්වභාවයේ තියෙන. ඒ හරහා ඔන්න යෑම වීම සිද්ධ වෙනවා. හිතේ චංචල ස්වභාවයක් සිද්ධ වෙනවා. විචිත්ත භාවයක් සිද්ධ වෙනවා. දැන් යාම් වීම සිද්ධ වීම හරහා ඔන්න චතුපාතයක සිද්ධ වෙනවා. චුතෝපාතෝ සති ආයතින් ජාති ජාති ජරා මරණ දුක්ඛ දෝමනස මේ සියලුම දුක් දෝමනස් ටික හම්බ වෙනවා කියලා මේ තුන්වෙනි සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට මේ එක පැත්තකින් මේ මේ පටිච්චිත විඥානයේ තියෙන ගැඹුර මේ පටිච්චිත විඥානයක් හැදීම හරහා කොහොමද මේ භව ගමන සිද්ධ වෙන්නේ කියන කාරණාව. ඊළඟට තවත් පැත්තකින් පුනර්භවය සිද්ධ වෙන සිද්ධ වෙන හැටි කොහොමද කියන කාරණාව. ඊළඟට පටිසමුපාදයේ මේ සමුදය පක්ෂයට අහු වෙන හැටි. ඊළඟට ඒ හරහා තණ්හා වර්ධනය වෙලා තණ්හාවේ ඉදිරිපත් වීම හරහා නැවත නැවතත් මේ පුනරුභවය සිදු වෙන ආකාරය පැති කීපයකින් බලලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේමයි මේකේ නිරුද්ධ පක්ෂයත් මේ සූත්‍ර තුනේම තුනේදීම පෙන්නනවා යම් අවස්ථාවක මේ තුන නැත්තම්. ඒ කියන්නේ ප්‍රකල්පනාවක් නැත්තම්, චේතනාවක් නැත්තම්, අනුසය නැත්තම් ඔන්න පතිතිත විඥානියකුත් නැහැ. එහෙමනම් නැවත ඔන්න පුනරුභවයකුත් නැහැ. මොකද විඥාණයට බැහැ ගන්න තැනක් නැහැ. අරමුණක් නැහැ. ඊළඟට අනිත් පැත්තෙන් අරමුණක් නැත්තම් නැත්තම් අතීත විඥානයක් නැත්තම් නාම රූපයකට බැහැ ගන්න විදිහක් නැහැ. අතීත විඥානයක් තියෙනවා නම් ඒක වර්ධනය වුණා නම් තමයි ඔන්න නාම රූප නාම රූප අස්සවක්කන්ති හොති කියලා අර නාම රූපයට බැහැ ගන්න පරිසරය සකස් වෙනවා. නමුත් එහෙම දෙයක් නැත්තම් අන්න නාම රූප ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ හරහා වන සලආයතන ඇති වෙන්නේ නැහැ. සලආයතන නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශයන් නිරුද්ධ වෙලා යනවා. ඊළඟට වේදනාවන් නිරුද්ධ වෙලා යනවා. ඒ හරහා තණ්හාව නිරුද්ධ වෙලා යනවා, උපාදාන නිරුද්ධ වෙලා යනවා, ඔන්න බහු නිරෝධය සාක්ෂාත් වෙනවා. අනිත් පැත්තෙන් කතා කරනවා නම් මේ අපතිතිත தත්ත්වය යටතේ ඔන්න නැතියක් පහළ වෙන විදිහක් නැහැ. අපතිතිත தත්ත්වයේදී අරමුණක් හම්බෙන්නේ නැති නිසා තණ්හාවට ඉදිරියපත් වෙන විදිහක් නැහැ. හිත එල්ලිලා ඉන්න ගතියක් නැහැ. ඇලෙන ගතියක් නැහැ. හිත ඊළඟ දෙයක එල්ලෙන්න බලාගෙන ඉන්න ස්වභාවයක් නැහැ. මොකද සම්පූර්ණයෙන්ම තණ්හාව ඡය වෙලා. නැත්තම් අනුසය මාත්‍රයක්වත් දැන් නැහැ. මේක අපිටම මේ తాවකාලික වශයෙන් වෙන්නත් පුළුවන් මේ උපරිම මට්ටමින් කතා කරද්දී ඒකට අනුසය මාත්‍රයක්වත් නැහැ. අනුසය මාත්‍රයක්වත් නැති අවස්ථාවේ ඔන්න මේ කෙසේමත් කෙසේවත් නෝ ඔන්න මේ සංහාවශය වෙලා නම් සතියක් නැත්තම් ඔන්න ඒතකොට චතුූපාතයක් නැති ස්වභාවයක් තියෙනවා. චතුූපාතයක් නැත්තම් ඔන්න ඊළඟට ආයතින් ජාති දරාවන්න දුක්ඛ දෝමනස් මේ එකක්වත් නැහැ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ මේ නිවන් සාක්ෂාත් කිරීමේ தත්ත්වය ඒතකොට මේ සූත්‍ර තුනේදී පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ සෑහෙන ගැඹුරු කාරණා රසක් තමයි ඒකට මේ තුන්වෙනි සූත්‍රයේදී දේවත් කරේ. ඉතින් අපි මේ වෙනකොට දේශනාව අද දේශනාවත් එක්ක අද සාකච්ඡාවත් එක්ක සාකච්ඡා හයක් මේ එක දේශනාව ආශ්‍රයෙන් අපි ඉදිරිපත් කරලා <laughs> සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි හිතා බලන්න පුළුවන් කටුකුරුන් සායනාංශයේ පැයක් ඇතුළතදී මේ සමහා යෝගාවචර සංගරත්න ඉදිරිපත් කරගෙන කරපු මේ එක දේශනාවක් තමයි අපි දැන් මේ සති ගාණක් තිස්සේ මේ සාකච්ඡා හයක් තිස්සේ දැන් අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ තරමට ගැඹුරු සාරයක් එතකොට මේකේ තියෙනවා. ඒ තරම් බොහොම මුතුමැණික් රාශියක් ස්වාමීන් වහන්සේ මතු කළා තියෙනවා. ඒ වගේමයි මේ මේ මතු කළා තියෙන කාරණාවන් කොහෙන්ද අරගත්තේ කියන කාරණාවක් මේ අදෝලිපි යටතේ නැත්නම් මූලාශ්‍ර ග්‍රන්ථ යටතේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ කිසිම දෙයක් එකක් එකකින් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන මේ උන්වහන්සේගේ මත නෙමෙයි මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු ශ්‍රී සද්ධර්මයේ සැඟවිලා තිබිච්ච අරුත් ඒවා බොහොම ලස්සනට මතු කරලා දීලා මේකේ තියෙන සාරය මතු කරලා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා අපි දැන් තුන්වෙනි දේශනාවේ අවසානයට පැමිණුනේ. මම හිතනවා අපි මේ මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලාට හෝ ගිහි පක්ෂයට හෝ කාට හරි යම්සි ගැටුම් සාගත තැනක් තියෙනවා නම් අපිට මේවා තමනා හරි දෙයක් පැහැදිලි වුණා හොඳ තව ටිකක් පැහැදිලි කරගත්තා නම් හොඳයි කියලා හිතනවා නම් ඉතින් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. ඔව් නෑ මෙහෙම. ඔව් ඒ කියන්නේ නෑ එතනදී අතම කතා කරන්නේ ඒ කියන්නේ බොහොම සූක්ෂම මට්ටමක්. ඒ කියන්නේ අපි මෙතන සම්පූර්ණයෙන්ම කාලෙටම දාලා කතා කිරීම දැන් අපි අපි හිතන්නේ ඔක රේකීයවනේ. අපි රේකීයව හිතද්දී ඔන්න අපි දෙනවා ඔන්න ඔන්න මුලින් ඇති වෙනවා නාම රූප විඤ්ඤාණත සම්බන්ධය ඇති වෙනවා. ඔන්න ඒකට පස්සේ ඔන්න සලායතන ඇති වෙනවා. සලායතනට පස්සේ වේදනාව ඇති වෙනවා. වේදනාවට පස්සේ ස්පර්ශය ඇති වෙනවා. අපිට හිතන්න රේකීයව හිතන්න ඉතින් අපිට අවකාශය තියෙනවා. එහෙම තමයි ඉතින් හිතලා මේක පැහැදිලි කරගන්නත් වෙන්නේ. නමුත් මේක සිද්ධ වෙන්න මහා ලොකු කාල පරිච්ඡේදයක් වෙන්නේ නැහැ. දැන් ආචාර්ය ස්වාමීන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. දැන් ගහක උඩ අත්තක ඉඳලා බිමට වැඩෙන වැටෙනකොට දන්නේම නෑ උඩ අත අතින් ගිලිහුණා දන්නේ නෑ ඩොක් කියලා වැටෙනකොට පස්සේ නෑ දන්නේ වැටෙනවා කියලා. මේ ඒ තරම් ශනිකව මේ උඩ ඉඳන් බිමට වැටලා ඉවරයි. ඒකට කියන්නේ මහා කාලයක් ගත වෙන්නේ නැහනේ. ඊටත් වඩා ඊටාම කියන්නේ හිතේ හිතේ ගමන හරිම ඉක්මනට සිද්ධ වෙන නිසා මේ පරිසම්පාදයේ සමුදේ පක්ෂයේ ක්‍රියාත්මක වෙන්න වෙන එකට කාලය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ එකක් අහු වුණා නම් ඊළඟ එකට ඔක්කොම ටික සිද්ධ වෙලා ඉවරයි. දැන් නාම රූප විඥාන අතර සම්බන්ධය හොඳට සිද්ධ වෙනවත් එකම ඉතිරි අංග ටික ඒත් එක්කම ප්‍රයත්න කරනවා. ඒ කියන්නේ ඒ හේතු ටික සකස් වුණා නම් ඒ හේතු ටිකේ සකස් වීම හරහා ඊළඟ ඵලය ඇති වෙනවා. ඊළඟ ඵලය ඇති වෙන ලොකු කාල පරිච්ඡේදයක් ඔස්සේ අපිට මේක හිතන්න අවශ්‍ය නැහැ. නමුත් අර පැහැදිලි කර ගැනීම පිණිස දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තම ලෝකෙට පහළ වෙලා ගැඹුරු ධර්මයක් මේ සරල කරලා දේශනා කරනවා. මොකද මේ අපිට තේරුම් ගන්න. ඒකමනේ ඔය කියන්නේ මේ ඒ කියන්නේ අහන්නේ මෙන්න මේ පරිසම්පාදය මම දේශනා කරනවා. මේ විදිහට මම සරල කරලා පැහැදිලි කරනවා. මේක තේරුම් ගනින්න. කියනවා බුදුහාමුදුරුවෝ කියනවා මොකද මේ මේක ගැඹුරුයි. පරිසම්පාදය දකින්න අමාරුයි. මට බුදුහාමුදුරුවෝ පුළුවන් තරම් සරල කරලා පෙන්වනවා. නමුත් අපිට හිතනවා මේ සරල කරලා පෙන්වනකොට මේක නිකන් ඔන්න මුලින් මේක සිද්ධ වෙනවා ඊළඟට මෙන්න මේක සිද්ධ වෙනවා ඊළඟට මෙන්න මේක සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. නමුත් අපි යටින් හිතා ගන්න ඕනේ මේකට මේ මහා කාල පරිච්ඡේදයෙන් ගත වෙන්නේ නැහැ. කාලය කියන එක අපි මේ හිතින් හදාගත්ත මින්මක් තියෙනවා. නමුත් වෙනස් වීම හරහා මේ සියල්ල සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් භාවනා කර කර ඉන්නකොට එයාගේ හිත ක්‍රමානුකූලව මේ දේවල් තේරුම් අරගැනීමෙන් යම් අවස්ථාවක අපි තුමු නාම රූප නිරෝධයක් සිද්ධ වුණා නම් ඊට පස්සේ මේ ඉතිරි ටික නිරුද්ධ වෙනවා යන නිරුද්ධලා යනවා කියන එකට කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ෂණමාත්‍ර වශයෙන්ම මේ මොහොතේම සිද්ධ වෙනවා. එකක් ඉවර වෙනකොට අනිත් ටිකත් ඒත් එක්කම කැඩලා ඉවරයි. අර මුලින් උපමාවකදී පෙන්වන්නේ මේ බටකොටු මිටි දෙකද නාම රූපය විඤ්ඤාණ අතර පෙන්වන මේ බටකොටු මිටි උපමාවේදී මොකක් හෝ දෙකෙන් එකක් දිස්සුවා නම් අනිත් එක වැටෙනවත් එක්ක ඉතිරි ටිකත් ඔක්කොම වැටෙනවා. ආයි ඕකට කාල පරිච්ඡේදයක් අවශ්‍ය නැහැ. මොකද ඒකට අනිත් ඒවා ඔක්කොම හේතු වෙලා තියෙන්නේ. හිතන්න අනිත් ඒවා ටික ඔක්කොම හේතු වෙලා නම් තියෙන්නේ මේක අල්ලපු ගමන් මේක දිස්සපු ගමන් මේ ටිකක් ඩොග් ගාලා ආයි වැටෙනවා. කාලය ගැන කිසිම සම්බන්ධයක් නැහැ. යන්නේ වගේ තමයි ඉතින් අපිට හිතා ගන්න තියෙන්නේ. අර මේ අර මතක් කරන කාරණය, මතු කරන කාරණය තමයි නාම රූප කියන ඇක්චුලි. නාම කියන එකේදී වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන කාරණාව සඳහන් කරනවා. අපිට එතනින් හිතා ගන්න වෙන්නේ එතන තියෙන ඉතාම සූක්ෂම මට්ටමක්. මේ නාම රූප මට්ටම කියලා කියන්නේ මේ ඒ කියන්නේ හිතේ හිතේ පටන් ගන්නා නිකන් අපේ මූල ස්වභාවයක්. ඒක ඒකේ වර්ධනය වෙන ගතිය හරහා තමයි යන්න ඊළඟට සලායතන හරහා සලායතන හරහා ස්පර්ශය ඇති වෙලා ස්පර්ශ හරහා එකකින් වර්ධනය වෙන ගතිය. මුලින් තාම අබෑටයක් වගේ පටයෙන් පටන් ගත්තා වෙන්න පුළුවන්. නමුත් ඒක වර්ධනය වෙලා වර්ධනය වෙලා කායික ක්‍රියාකාරීත්වයන් හරහා ඔක තව ඊළඟට ස්පර්ශයන් හරහා තණ්හාව ඇති ඇති වෙලා තණ්හාව තව තව වර්ධනය වෙලා උපාදාන වෙලා ඔන්න ලොකු ගමනක් සිදු වෙනවා. ඉතින් බුධාඳුරෝ මේ අවස්ථන් වල ප්‍රකාශ කරනවා මේ උපාදානයක් තියෙන කෙනා තමයි භව ගමනක් තියෙන්නේ කියලා. යම් අවස්ථාවක උපාදානයක්වත් නැත්නම්, ඒ කියන්නේ එක අතකින් බලනවාම උපාදාන මට්ටමේ කතා කරද්දී අපිට හිතන්න පුළුවන් මේ තණ්හාවත් එහා ගිහිල්ලා. අපි සාමාන්‍ය උපාදානයක් කියලා කියන්නේ තණ්හාවේ ටිකක් වර්ධනය වෙච්ච ස්වභාවයක්නේ. බුදුරජාණන් වහන්සේ ඔය වච්චගොත්ත පරිබ්‍රාජිකයට එහෙම කියනවා. අර කෝතුහල සාලා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. එතෙන්දී බුදුහාඳුරමත් කරන්නේ මේ මේ භව ගමනක් තියෙන්නේ උපාදානයක් සහිත කෙනෙක්ට. යම් අවස්ථාවක යම් යම්සේ මනසක උපාදානයක් සිද්ධ වෙන්නේ නැත්තම් භව ගමනකුත් නැහැ. ඒ නිසා මේ මට්ටමින් වුණත් ඒ කියන්නේ අපිට මෙහෙ හිතා ගන්න වෙන්නේ මේ සුළු වශයෙන් මේ මුල ක්‍රියාකාරීත්වයේ තියෙන ඉඩ තියෙනවා. නමුත් අර ප්‍රධාන හරිය නැත්තම් මේ හරියට කපලා දෙන ඉඳ කරන්න පුළුවන් නම් භව ගමනක් තක්කා වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් ඒකයි පටිසමුපාදය තේරුම් ගැනීම නැත්නම් භවනාවකදී ඒක වටහා ගැනීම හුඟක් වෙලාවට මේ එකපාරටම නාම රූප විඥාන හරියට අහුවෙන්නේ නැහැ. මොකද ඒක ඊටාම සූක්ෂම මට්ටමක්නේ. ධම්මානුපසනාවක චිත්තානුපසනාවක ඊටාම සූක්ෂම හරියට තමයි ওই තරම් මට්ටමක් අහුවෙන්නේ. නමුත් අපිට ඕලාරික මට්ටමකදී සාමාන්‍ය යෝගාවචරයේ භාවනා කරගෙන යනකොට සමහරට එයාට අහුවෙන්න පුළුවන් මොන පස්සපච්චා වේදනා. ස්පර්ශයක් ස්පර්ශයක් පාසා වේදනාවක් හට ගන්නවා. අපි මොකෙනෙකු වේදනාවන් පස්සනාවක නිරතයි. වේදනාවට පසනාවක නිරත වෙන්න නිරත වෙන්න අපි තුමු සැප වේදනාවක් හට ගන්න නම් ඔන්න ඒක අනුරූප වෙච්ච යම් ඊට මූලික වෙන සැපය සැප වේදනාව සඳහා හේතු කාරණා වෙන ස්පර්ශ රාශියක් තියෙන්න පුළුවන්. ඔන්න ඒ ස්පර්ශය හා ඔන්න වේදනාව සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට දුක් වේදනාවක් හටගන්න. දුක් වේදනාවක් හටගන්න උදව් වෙන විදිහේ ස්පර්ශ රාශියක් තියෙනවා. අන්න ඒ බඳු ස්පර්ශ ආවන දුක් වේදනාව කඩගන්නවා. කියලා අර මේ ස්පර්ශයක් විඤ්ඤා ස්පර්ශයක් වේදනාවත් අතර තියෙන ඔන්න මේ සම්බන්ධය කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතන වුණත් මේ ලින්ක් එක මේ මේ සම්බන්ධය තේරුණා නම් ඔන්න අපිට මේ ඉදප්පච්චේතාව වැටහෙනවා. නැත්නම් මේ මොකද්ද මේ පරිසෞපාදේ තේරුණා වෙනවා. එහෙනම් මීට කලින්ත් අපි කතා කළේ මීට කලින්ත් අපි කතා කරපු මාතෘකාවේදී මේ කටුකුරුන් සාන්නසෙන් මතු කරන්නේ මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ මේ මුළු අංග 12 මේ දැන ගැනීමම නෙමෙයි ඒකත් ඉතාම වැදගත්. නමුත් මේ අංග 12න් තියෙන මොකක් හෝ දෙකක් අතර තියෙන මේ එකකට එකක් හේතු වෙන ස්වභාවය. පරිසෝපන්න ස්වභාවය. ඉදප්පච්චේතාව තේරුණා නම් අපිට කඩා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවකදී භවනා මට්ටමකදී ස්පර්ශපත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්නා තැන අහු වෙන්න ඉඩ තියෙනවා යෝගාවචරයට. එහෙම නැත්නම් අපි තු මේ තවත් පැත්තකින් යනකොට එහෙම නැත්නම් වේදනා පච්චය තණ්හා කියන එක ගන්න. වේදනාව හටගන්නේ ඉන්නවා තණ්හාවක් හටගන්නේ නැති වෙන කටයුතු කරනවා. වේදනාවට පස්මාව කරන නිරත වෙලා අපි සාමාන්‍යයෙන් වෙන සැප වේදනාවක් හටගත්ත ගමන් ඕන තණ්හාවක් පහළ වෙනවා. ඒ වෙනා ඒ වෙනුවට ටික ටික ටික වේදනන් පසනාවේ යම් මුහුකුරායමක් හරහා සංහාවක් ඇති නොවි ඒ වෙනුවට ප්‍රඥාවක් ඇති වෙන ධර්මයක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. අපි තුමු විශේෂයෙන්ම උපේක්ෂා භාගත වේදනාවක් නම් දැනගන්නේ. ඒ හරහා ප්‍රඥාවක් වර්ධනය වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වගේ තැන් කීපයක් තියෙනවා අර මේ මේ පරිසෞපාදයේ මේ පෙන්ලා තියෙන මේ මොකද්ද මේ කියන අංග 12 දැන් ඕලාරික මට්ටමකින් අපිට මුලින්ම අල්ලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් අර නාම රූප මට්ටමේදී කතා කරනවා කියන්නේ ඊටාම සූක්ෂම මට්ටමක්. එතෙන්දී චේතනා කියන කෑල්ල සඳහන් වුණාට එතෙන්දී මේ කය කය භාවිතා කළා හතෙක් මරනවා කියන මට්ටමේ චේතනාවක්වත් ඉතින් පරුෂ වචනයක් කියන මට්ටමේ චේතනාවක්වත් නෙමෙයි එතන හදාගන්න. ඊතා ඊ තාම සූක්ෂම මට්ටමක් එතන හදාගන්න වෙනවා. හොඳයි. හැදින යන කරුණු දෙකක් කියනවා. දෙක වෙන වෙනම ඉදිරිපත් කරන්න. ඒ අරගෙන තමයි දැන් නාම රූප ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් දැන් අපි දැන් මේ පොහොර භවය ගැන කතා කරොත් එහෙම එතෙන්දී මේ නාම රූප ඒ සංතතිය මිදලා ගිහිල්ලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට වෙන භවයකදී ආය නාම රූප මේ නාම රූප සංකේතී පටන් ගන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මේ නෑ ඇත්තටම එතනදී මේ භවයේදී වශයෙන්ොත් මේ භවයේ වශයෙන්ොත් ඒ සම්පතියක් කියලා දෙයක් ඇත්තටම නැහැ. අපි හිතින් අරමුණු කරන්නේ අපි දුන්නේ මේ වෙලාවේදී ඔන්න දැන් මහත්යා ඔන්න ලංකාවේ පස්සන අරමුණු කරනවා. එතනදී තේන රූපේ. ඊළඟට ඔන්න නිතරමනේ අරමුණු කරනවා. මේ සංකල්ප මට්ටමින් ඉදිරිපත් කරන්නේ. ඒකට මේක සම්පතියක් වශයෙන් නෙමෙයි අරමුණක් වශයෙන් එතන අතහැරියා මෙතන ඇල්ලුවා. දැන් අපි හිතමු වඳුරෙක් ගහෙන් ගහට යනකොට පැන පැන යනකොට මේ අත්ත අතහරිනකොට තව අත්තක් අතහරිනවා. මේ තව අත්තක් අල්ල ගන්න. තව අත්තක් අල්ල ගන්න. අන්න මේ වගේ මෙතන සම්තතියක් වශයෙන් අපිට නිකන් පේනවා. අපිට මේ සම්තති ගණයකට අපි අහු වෙනවා. නමුත් අරමුණු රාශියක් මෙතන තියෙනවා. සමහරවිට මේ එක අරමුණක්වත් මේ අරමුණු දෙකක් අතර ලොකු සම්බන්ධයක් ඇත්තේ නැහැ. හිතින් අල්ලන අය පටස් ගන්නවා. විඥානය දක්ගාලා බැහැ ගන්නවා. අපිට තේරෙනවා එතන එතන එතන එතන මේ කටක් ගාලා යනකොට මේක දැන් සම්තතියක් වශයෙන් නිකන් පෙරහැරක් වගේ අපිට පේනවා. නමුත් ලං කරලා බැලුවාම මෙතන තනි තනි ඒකකයන් තියෙනවා. තනි තනි මේකක් තියෙනවා. ඒකමනේ අපි දැන් ඔය විපස්සනායේ පෙන්නනවානේ ඝන සංඥාව අයින් කර ගැනීම කියලා මට්ටමක්. එතෙන්දි පෙන්නන්නේ දැන් අපි හිතමු ඔය කවුද මේ සායඩෝ පඬිතු ස්වාමීන් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා. ඔන්න රාත්‍රියේ යනකොට නිකන් කෝටු කැල්ලක් දකිනවා. ඉතින් බැලුවාම තියෙන මේ කළු පාට කෝටු කැල්ල. පාටියක් ඔන්න ලං වෙලා බලනවා. පොඩ්ඩක් කෝඩු කෑවෙන නලියන ගතියක් තියෙනවා. ඊට පස්සේ ටෝච් එකක් ගහලා මම කල් ලං කළ බැලුවාම බැලුවාම එක එක් පස්සේ එක එක් යන කඩි රෑනක් තියෙනවා. මේ කඩියෙන් කඩි දෙන්නෙක් අතර සම්බන්ධයක් නැහැ. උන් එකිනෙකට එකිනෙක ස්වාධීනයි, ස්වායත්තයි. නමුත් අර ඈතින්නම් බලනකොට වෙන්නේ සංගතියක් වශයෙන්. දැන් මේ වගේ අපේ මේ හිතේ තාම වේගවත් ක්‍රියාකාරීත්වයක් තියෙනකොට අපි සංතති ගණයකට අහු වෙනවා. ඒක කෙලින්ම ආරම්මන ආරම්මන ගණයක් වශයෙන් පෙන්වනවා. ඉතින් අර ඒ ඝනවලට අහු වෙලා තමයි අපි ඉතින් නිරන්තරයෙන්ම ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා ඉතින් අපි මේ මේ භවයේදී අපේ ක්‍රියාකාරීත්වයේදී එතකොට මේ විඥාණයෙන් මේ නාම රූපය ඇල්ලුවා. ඊට පස්සේ ඒක අතහැරනකොට තව නාම රූපයක් කලනවා. ඒක අතහැරනකොට තව නාම රූපයක් කලනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඔය වගේම ස්වභාවයක් හිතන්න මරණාසන්න මොහොතේදී මරණ මොහොතේදී සිද්ධ වෙනවා කියන්නේ. එතකොට මේ විඥාන ස්රෝතය මේ විඥාණය ගමන් කිරීම මේ මේ භවය කියලා අපි නමක් දාගෙන මෙතන අරමුණක් අල්ලන් හිටියේ. ඒක අතහැරුණා. ඔන්න තව තැනක අරමුණක් ඇල්ලුවා. දැන් හැබැයි විඥානය සම්පූර්ණ මේ මේ කායික ස්වභාවය මේ සවිඥානික කය අතහැරලා අලුත් සවිඥානික කයක් ඇසුරු කරගෙන ඉන්න ඉන්න පටන් ගන්නවා. හැබැයි මේ අර අල්ලා අල්ලා යන ගමන නිකන් ඒ විදිහටම වගේ සිද්ධ වෙනවා. කය වෙනස් වුණාට විඥානයේ ගමන මේ විදිහටම අඛණ්ඩව අඛණ්ඩව සිද්ධ නැහැ. එතනත් අහු වෙන තැනක් තමයි අපි හිතාගත්තොත් මේක මේ අඛණ්ඩ විඥානයක් කියන්නේ. නැත්තම් දිගට යන විඥානයක් තියෙන්නේ. ඒක අර කරත් අහු වෙනවා. ඒක ඒ කියන්නේ මෙතන මේ අරමුණ ඇසුරු කරන විඥානයක් පහළ වුණා. ඒක දුරු වුණා. ආයි තව අරමුණක් ඇසුරු කරන ආයි විඥානයක් පහළ වුණා. ඒකත් දුරු වුණා. තේරෙනවද? ඒ කියන්නේ අපි තුම ඇහෙන් අරමුණක් ගත්තා. එතන චක්කු විඥානයක් පහළ වුණා. ඒක ඉවරයි. එතන කනෙන් අරමුණක් ආවා. සෝත විඥානයක් පහළ වුණා. ඒකත් එතන ඉවරයි. ඊළඟට මොනවාද අපි නාසයෙන් අරමුණක් ගත්තා. ගහන විඥානයක් පහළ වුණා. ඒකත් එතන ඉවරයි. ආයෙත් උන ඇහෙන් අරමුණක් ගන්නවා. ආයෙත් ඒක පහළලා ඒක ඉවරයි. අන්න ඒ වගේ මේ නාම රූප විඥාන අතර සම්බන්ධයක් තියෙන්නේ ඇතීම් නැතිීම් රාශියක් වශයෙන්. මේක මෙතන හන්තතියක් වශයෙන් ගත්තත් මේ ශන මාත්‍රයක් පාසා ඇතීමක් නැතිවක් තියෙනවා. විඥානයට ඇතීම් නැතිීම් රාශියක් වශයෙන් තමයි මේ බහගමන සිද්ධ වෙලා තියෙන්නේ. ඒක අපිට මේ අපිට තේරෙන්නේ අපි මේ යම්සි වුණ අවුරුදු 50ක් ගිහිලා මැරෙනවා කියලා සංඥාවෙන් අපි ඉන්නේ. එහෙම නෙමෙයි. අපි මේ ශන මාත්‍ර වශයෙන් මෙරි මෙරි ඉපදී ඉපදී යන ගමනක් තියෙනවා. හිතේ ප්‍රවෘත්තිය ගත්තාම මොහොතක් පාසා අරමුණක් පාසා එතන ඇතිනේ එතන එතන ඇතිවි නැති නැති යන ගමනක් තියෙනවා. උපාද ත්‍රිති උපාද වය ස්වභාවයක් තියෙනවා. සමුදේ වය ස්වභාවයක් තියෙනවා. ඇති වෙනව නැති වෙනව. විඥානයක් ඇති වෙනව නැති වෙනව. නාම රූපයක් ඇති වෙනව නැති වෙනව. මොනම ගැටියක් තියෙනවා. නෑ නේද? එහෙමයි. හරි කරගන්න ඕනේ ඉන්න ආයතන දැන් මෙහෙම දැන් අපි දැන් සාමාන්‍යයෙන් දැන් අපි විඥානය සම්පූර්ණයෙන්ම කය අතරලා ගියොත් එතන භෞතිකව දැනගන්න යමක් තියෙනවනේ. හැදීමක් තියෙනවනේ දැනගන්න. මේ කය දැන් ඇතරලා ගිහිල්ලා. ඒකට අර උදාහරණයක් කියනවා මේ මේ ලක්ෂ්මන් හොස්පිටල් එකට ගෙනිච්චා කියලා හන්දයි පරිවිදේ කියනවා. බහුදාට පරිවිදේ කියන මේ බොඩියට එනවා කියලා. ඒක ලක්ෂ්මන් නෙවෙයි බොඩියට කියන්නේ. හරි. එතකොට දැන් එතන පැහැදිලිව තියෙනවා. හැබැයි දැන් අර අපි දැන් මේ යම් කිසි කල්පනාවක নিমগ্ন වෙලා ඉඳලා භාවනාවේ වුණා සම්පූර්ණ নিমগ্ন වෙලා ඉඳලා අපි නොදැනුවත්වම ආපහු අර පොතේ තියෙන විදිහට ලොකු විස්තරයකට පිට දැනගට යනවා. හරි. දැන් එතන ගිහිල්ලා එතන ටිකක් වෙලා නිමග්න වෙලා ඉඳලා ආපහු ආය එනවනේ. ඔව්. එන්නේ මෙතෙන්ද? ඔව්. එතකොට මේ දෙක අතර සම්බන්ධතාවය. ඒක තමයි අර පෙන්වන්නේ මේක නිකන් අර රබර් පටියක් වගේ කියලා. දැන් රබර් පටි ඕන තරම් අදින්න පුළුවන්. හැබැයි ඇත්තට මේ සම්බන්ධය කැඩිලා නැහැ. ඒ කියන්නේ මේ මේ සංඥානය කය අරමුණු කරගෙන තමයි සාමාන්‍ය විඥානය පිහිටන්නේ. නාම රූපේ පිහිටන්නේ. නමුත් මේ විඤ්ඤාණ නාම රූප මේ මේ දෙක ඕන තරම් ඈතට අඳින්න පුළුවන් මේක ගැලවිලා නැහැ හැබැයි තාම. ඉතින් ඕන ලාන ආයෙ මෙතට එන්න පුළුවන්. දැන් ගන්නේ. ඒ වගේ නේද? අතේ ගාව බංගාලේ දෙන රිටර්න් වෙනවා. දැන් අහනවා ඊළඟ එක. නෑ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි දැන් කියන්නේ අර දැන් අන්නාපච්චය උපාදාන උපාදාන පච්චය භව කියලා කියනකොට එතන පොඩි පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. ඒකකොට දැන් සමාජයෙන් අපිට හිතාගෙන බුණ දැන් සංහාව තිබ්බොත් තමයි උපාදානය ඇති වෙන්නේ කියලා. ඒකවල තමයි අපිටම සංහාර ගන්න අපි අත්දකින්නවා. දැන් එහෙම සංහාවක් අපිට දැනෙන මට්ටමේ නැහැ. හා. දැනෙන මට්ටමේ සංහාවකුත් නැහැ. ඊට පස්සේ උපාදානෙකුත් නැහැ වගේ දැනෙනවා. හරි. දැන් අපි ඊළඟට කියනවා දැන් අනුශය කියලා. ඒක එතකොට මෙහෙම කියනවා. දැන් අපි මේ ප්‍රයෝගාන මට්ටමේ තියෙනවනම් අපිට දැනෙනවා. විතික්කම මට්ටමේ තියෙනවනම් ඊට වඩා දැනෙනවා. අනුශය මට්ටමේ තියෙනවා කියලා අපි දැනගන්න ඕනේ. නැත්නම් ඒ ඒ නැති කරන්න කොහොමද අපි මේක හොයාගන්නේ? ඒක. ඒක තමයි ඇත්තටම මේ දීර්ඝකාලීන වැඩක් වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපිටම අනුශය ප්‍රහාණය කරන්න සෑහෙන ගැඹුරකට භවනාවක් වැඩෙනවා. විපස්සනාවක් වැඩෙනවා. විපස්සනාවක් වැඩිලා අපිටම හිතට පවත් ගන්න පුළුවන් නම් අපිටම අරමුණකින් තොරව පවා ඒත් හිත ගිහිලා අල්ලනවානේ. අපි තුන හිතේ අම්සි බොහොම අර මහත්ය කතා කරනවා වගේ දැන් මේකනේ දැවෙන ගතියක් ඇතුලේ නෑ. හිතේ තියෙන බොහොම සංසිඳීමක්. හැබැයි ඒත් ඔක තියන් බොහොම අඩු වීරයකින් පවත්වද්දී අපි සාමාන්‍ය හිතලා දාන භවනාවක් වඩපු නැති හිතක් ගැන හිතලා බැලුවොත් එයා එයාගේ හිත නිරන්තරයෙන් අපි හිතමු එයා වීරයකින් මේක කොහොමවත් යනනදී අල්ලන් ඉන්නව නෙමෙයි. ලොකු සමාධියක දාලා හිර කරගෙන ඉන්නවත් නෙමෙයි. එහෙමනම් මොකද වෙන්නේ? හැම අරමුණක් පාසා අල්ලා අල්ලා අල්ලා යන ගමනක් තියෙනවා. අපි සමාධියකදී මොකද කරන්නේ? සමාධියකට දාලා ටිකක් උවමනාවෙන්, උත්සාහයෙන්, වීරයකින් එක අරමුණ ඉතිර කරනවා. ඒ කියන්නේ මේක නිකන් තේරුම් ගැනීම සඳහා එක අරමුණේ හිර කරන ගතියක් තියෙන්නේ. ඒකට ඒ අරමුණේම ඉන්නවා. නම් සමත සමාධියක් කියලා කියනවා. ඒ අරමුණේ බැහැලා. ඒ අරමුණේම ඉන්නවා හැබැයි වීරයක් සහිතව. සංස්කරණයක් සහිතව. අපි උත්සාහයෙන් තමයි ඒක පවත්වන්නේ. හිතන්න මේ මේ தත්ත්ව ටික ටික ටික යම්ස කෙනෙක් වර්ධනය කළා විපස්සනා කරහා වර්ධනය වීම හරහා ඉතින් එයා බලන්න උත්සාහවත් වෙලා දැන් එයාට ටිකක් හිතේ කතාව තේරෙනවා හිතේ යාන්ත්‍රණය තේරෙනවා එයා බලනවා පොඩ්ඩක් දැන් නීරය අඩු කළා දැන් හිත කොහෙටද දුවන්නේ දැන් එයා හිතන්න දැන් හිතේ යම් සමාධි මට්ටමක් ගත්තා හිතේ යම් පිරිසුදු භාවයක් ඇති කරගත්තා දැන් ලොකුවට අරමුණක් අල්ලලා නැහැ එහෙම පවත්වමින් පොඩ්ඩක් වීර්ය අඩු කරලා බලන්න අඩු කරා නම් ආයෙ හිත ගිහිලා අනුසය තියනවා නම් එයාගේ හිතේ පුරුද්දට ගිහිලා මොකක් හරි එකක් අල්ලන්න ඕනේ. අන්න එතකොට තමයි මේ හිතේ ක්‍රියාකාරීත්වය මතු කරගන්න වෙන්නේ. අපිට මේ අනුසය මණ්ඩි වශයෙන් තියෙන තා මණ්ඩි සුද්ධ කරගන්න බෑ. මණ්ඩි එළියට එන්න ඕනේ. මණ්ඩි ක්‍රියාකාරී ස්වභාවයක් වශයෙන් සංස්කාරයක් වශයෙන් එළියට ආවහම තමයි අල්ලගන්න පුළුවන්. ඒ නිසා, ඒ කියන්නේ අනුසය ටික ප්‍රහාණය කරන්න නම් හිත ටික ටික ටික පිරිසුදු කර පිරිසුදු කර කර පිරිසුදු කර කර අර වීරය වීරයෙන් කෙලස් යටපත් කරනවා වෙනුවට નિરાයාසයෙන් මේ ටික මතුවෙන්න දෙන්න ඕනේ. નિરાයාස මට්ටමක් තද කළා දත් මිටි කාලා මේක හිර කරගන්නවා වෙනුවට මේකට එන්න දෙන්න. එන්න දීම හරහා මේ පැත්තෙන් ඉඳලා සතිමත් වෙලා මේ මොකාටද යන්නේ? කොයි පැත්තටද දැන් හිතේ නැතිය තියෙන්නේ? කොයි පැත්තටද හිතේ යොමුව තියෙන්නේ? මගේ හිත මම හිත අතරියාම රාගයටද යන්නේ? මේ වෙලාවේ ද්වේෂයටද යන්නේ නැත්නම් වෙන මොකක් හරි අරමුණක ඇලෙන්නද යන්නේ කියන ඔන්න රාගානුසයද්ද ක්‍රියාත්මක වෙන්නේ පටිඝානුසයද්ද ක්‍රියාත්මක වෙනවා අවිජ්ජානුසයද්ද ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් අපි ඒ ඒ මොහොතේදී මේක දැක දැක දැක දැකම ප්‍රහාණය කරනවා ඒක මේක සෑහෙන කාලයක් ගත වෙන වැඩක් වෙන්නේ අපිට මුලදී විපස්සනාව පලා ගන්න සාමාන්‍යයෙන් කෙනෙකුට ඉතින් උනන්දුවෙන් කරනවා නම් ටිකක් හරි දුරක් දාගන්න පුළුවන්. නමුත් අනුසය ප්‍රහාණයක් කරනවා කියන්නේ ආශ්‍රවයන් ප්‍රහාණය කරනවා කියන දීර්ඝකාලීන වැඩක්. ඒකයි ඔය නැත්නම් සූත්‍රවලදී මේ වෙනවල දෙන්නේ මේ මොකද්ද කියන්නේ මේ ඒක මේ ආශ්‍රම ප්‍රහාණය ප්‍රාර්ථනා කරමින් වගේ ඉන්නවා කිය. කියන්නේ උත්සාහ කරනවා උත්සාහ කරනවා දීර්ඝ කාලයක් තිස්සේ කරනවා. කවදද මේක ඉවර වෙන්නේ? කවදද මේ පල්වල මේ <laughs> මොකද හිතලා ඉවර වෙන්නේ කියලා බල බලා තමයි ඉන්නේ කියලා කිය. ඒ තරමට මේකේ ඉතින් ස්වභාවයක් තියෙනවා. කියන්නේ හිතලා බලන්න. බුද්ධ කාලයේදී උනත් මහාන වෙච්ච සියලුම දෙනා බුදුරජාන් වහන්සේ සරණ ගිය සියලුම දෙනා බුදුහාමුදුරන්ගෙන්ම ධර්මය අහපු සියලු දෙනා රහත්ුනේ නැහැ. ඇතැම් පිරිසක් අනාගාමී වෙලා, ඇතැම් පිරිසක් සකදාගාමී වෙලා, ඇතැම් පිරිසක් සෝවන් වෙලා. මේ ආරයන් වහන්සේලා. ඒත් ඔක්කොටම රහත් වෙලා රහත් වෙන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ කියන්නේ මේ මේ ගමන පටිච්චසමුප්පන්නව සිද්ධ වෙන ගමනක්. අපි මේ හිතනවා මේ මම කරනවා මම නම් අනිවාර්යෙන් ගොඩ දානවා. ඉතින් අපි අර මමත්වයක් මුල් කරගෙන කතා කරනවා. එතන තියෙන්නේ තනිකර පරිසම්පාදයක් නම් ක්‍රියාත්මක වෙන්නේ. මේක අපි හේතු හේතු සම්පාදනය කරපු තරමට තමයි එතකොට ඉතිරි ටික සුද්ධ වෙන්නේ. අපි වීරයෙන් මේක යටපත් කරන්න හදලා එතකොට අපිට මේක කරන්න අමාරුයි. මේක අපි පරිසම්පාදේ ඉදෙන්නේ නැහැ. පරිසම්පාදේ ඉදෙනවා දෙනවා කියන්නේ අපි මේක નિરાයාසයෙන් මේක දහමක් වශයෙන් වැඩෙන්න ඉඩ දෙන්නේ. අපි නිකන් මම අයින් වෙලා මේකට ක්‍රියාත්මක ස්වභාවයක් වශයෙන් ඉර දෙනවා. ඔන්න මෙතන බොජ්ජංග ධර්මයන් ක්‍රියාත්මක වෙනවා, ඒවා වැඩෙනවා. අපේ කර්මානුරූප ඒ දේවල් සිද්ධ වෙනවා. ඒවැදී අපි අත දාන්න නැතුව, ආය අත පුච්ච ගන්න නැතුව, එහෙම නැත්නම් අනුසය වර්ධනය කරන්නේ නැතුව, ආශ්‍රයයන් වර්ධනය කරන්නේ නැතුව ඔන්න අපි හික්මෙනවා. ඒ හරහා මේ ඉදිරිපත් වෙන කාරණා කාරණා හරහා තමයි ටික ටික ටික ටික ටික හේතු සකස් වෙවි හේතු සකස් වෙවි මේක පිරිසුදු වෙවි පිරිසුදු වෙවි යන්නේ ඉතින් මේ පිරිසුදු වීම අපිටම ඒ භවයේදීම ඒ සිද්ධ වුණා නම් සම්පූර්ණයෙන් මේ සඳහා යෙදিলা කැප වෙලා අපි මේ පරිසරය සකස් කරගෙන ආශ්‍රයයන් ප්‍රහාණය වෙන විදිහටම පුළුවන් තරම් මහන්සි වුණා නම් ඔන්න ඒ භාවයේදී සිද්ධ වෙනවා. අපි කොහොම rahat වෙනවා. හැතැම් කෙනෙකුට ඒක සම්පූර්ණ කරගන්න බෑ. ඔන්න ඒ භාවයේදී අනාගාමී වෙනවා. ඔන්න ඒතරකටත් යන්න හම්බෙන්නේ නැහැ. ඔන්න සකදාගාමී වෙනවා. ඔන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මම නම් තේරුම් ගන්න තියෙන්නේ ඒ කියන්නේ කෙනෙක් කියන හර හිතේ තියෙන ප්‍රබාස්කර මට්ටම අනු ඒ කියන්නේ හිතේ තියෙන නිරුද්ධ නිරෝධය සාක්ෂාත් කරනවා. නිරෝධය සාක්ෂාත් කිරීම එකක්. නමුත් නිරෝධය සාක්ෂාත් කළ පමණින් අනුසය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. නිරෝධය සාක්ෂාත් කළ පමණින් ආශ්‍රයයන් සම්පූර්ණයෙන් ඡය වෙන්නේ නැහැ. ඒ සඳහා කාලයන් ගත වෙනවා. ඒ ඒ කාලේ ඉතින් සෑහෙන කාලයක් ඒ ඒකම තමයි මේ Brahmacharya වාසයක තියෙන වටිනාකම. දැන් අපි හිතන්න ගිහි ගිහි ගිහියෙක් මේක සාක්ෂාත් කරලා කියලා නිරෝධයක් සාක්ෂාත් කළා කියලා. නමුත් එයා ගිහිලා ආයෙත් යන්නේ කෙලෙස් වලටනේ. දැන් ආයෙත් ගිහිලා කෙලෙස් වර්ධනය වෙන මාර්ගයකම හැසිරෙන්නේ. ඉතින් අර ආශ්‍රයයන් පැත්තෙන් ගත්තොත් නිරෝධය සාක්ෂාත් වෙලා තිබුණා. ආශ්‍රයන ආයි වර්ධන වෙන පාරකට නම් ක්‍රියාත්මක වෙන්නේ. මේක හොදලා සම්පූර්ණ පිරිසුදු මට්ටමකට පත් කරන්න හරි අමාරුයි. ඒ නිසා බුදුහාඳුරන් පෙන්වලා දෙන මේ Brahmacharya වාසයේ ඔන්න සෑහෙන කාලයක් තිස්සේ මේකේ නියැලීම හරහා අපිටම ආරණ්‍ය වාසීව ජීවත් වීම හරහා ඒ කෙලෙස් කෙලෙස් මතුවෙන පරිසරයක නැතුව කෙලෙස් වර්ධනය වෙන පරිසරයක නැතුව ආශ්‍රවයන් ඡේ වෙන පරිසරයක. ඒ විදිහට හැසිරීමෙන් කටයුතු කිරීම හරහාන ආශ්‍රවයන් ඡේ වෙන්න පුළුවන් පරිසරය සකස්. ඉතින් මේ වගේ කරුණු රාශියක් හරහා තමයි මේ ආශ්‍රවයන් ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ වෙන්නේ. ඇත්තම ගැඹුරු කාර්යය. ඔව්. ආශ්‍රසන් ආශ්‍රසන් එක තැන සානස පැවිදි කරගන්න ඕන විඥානයේ කයින් තුන ගමම්ම කරන මරණය සිද්ධ වෙනවා කියන මොකද ඒ චුට්ටක් විඥානේ නැවතුන ගමම්ම මොකද දැන් විඥානය පහළ වෙන අරමුණක් තියෙන්නේ. ඔව්. අහහ. ඒක ප්‍රස්තාවේ අන්න සංසාරම්ව විඥානය නාම රූප අතර කියනවා. ඔව්. ඒකයි ඇත්තටම වගේ. ඔව්. ඒ සායනාංශ දැන් හදිසියව. හ්ම්. අන්කොන්ෂස් වුණා. ඔව්. කොන්ෂස් වුණාට පස්සේ දන්නේ නැහැ මොකද්ද සිද්ධ වුනේ කියලා. ඔව්. ඒකට එහෙමනම් ඔපරේෂන් එකක් කරනකොට ඉස්සලකනාම මොනවද දැන් මේකන මේ සමාජයේ තියෙනවානේ මරණාසන්න මොහොතේ අත්දැකීම් කියලා. එතකොට විඥානෙ පිට වෙලා ඒ වෙච්ච දේ බලන් ඉඳලා ඔපරේෂන් එකේ මට මෙහෙම කෙපුවා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා කියන්න බෑ නේද? ඔව් ඒක තමයි. වක් වෙනවා නේද? මොකද කන්නන්ස නැත්නම් unconscious වෙච්ච කෙනාට unconscious period එකේදී conscious වෙන කල් වෙච්ච සිදුවීම් ටික කියන්න පුළුවන් වෙනවා. ඔන්න ඒක හැමතිස්සෙම සිදු වෙන්නේ නැහැ. අපි දැන් දැන් අපි මෙතන ඉන්න සමහර අය සමහරවල් නිර්වින්දනයටපත් වෙලා ඇති. අපිට එහෙම දෙයක් වෙලා නැහැනේ. ආ. ඒකෙදි <laughs> හිටපු ගමන් බොහොම يعني මොකද ඒක කියන්නේ මේ අබබ්බයක් වශයෙන් නැත්නම් අහම්බයක් වශයෙන් සිද්ධ වෙච්ච දේවල් මිසක් නිර්වින්දනයේ භාජනය වෙන සියලුම දෙනා අයින් අයින් වෙලා මේක බලන් හිටියා කියලා නියමයක් නැහැ. මේක අහම්බු ලෙස සිද්ධ වෙලා තියෙන ඒ වගේ දේවල්. එහෙම වෙන්න පුළුවන්. පුළුවන් බව තමයි තේරෙන්නේ. මේ කරුණා කාරණා අනුව තේරෙන්නේ එහෙම පුළුවන් බවයි. ඉතින් එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ හේතු මේ මොනවාද පරිේශන මට්ටමින් ඒවට හේතුත් බලනවා. කෙසේ වෙතත් තව කරුණක් කියන්න තියෙන අර අපිටුම් කෙනෙක් නිර්වින්දනයටපත් වෙලා ඉන්නදී මිය ගියා. ඊළඟට හදිසි අනතුරකින් මිය ගියා. ඒතර අපි දැන් මේ කතා කරපු චේතනා සූත්‍රය අනුවම තේරෙනවා. එතෙන්දී තුනක් අනුසය මට්ටමක් තියෙනවානේ. ඒ නිසා නැවත උපදෙස් උපතක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා විඥාණය විඥානයේ පටිච්චිත ස්වභාවය තමයි නැති වෙන්නේ. අපි හිතමු දැන් අර දැන් ආයතන ඇහුවනේ විඥානය නිරුද්ධ වුණා නම් මැරෙනවද කියලා. ඉතින් එතන විඥානයේ නිරුද්ධත්වයේ කියනට වඩා විඥානයේ පතිත ස්වභාවය තමයි නැති වෙන්නේ. විඥානයේ පතිත ස්වභාවය නිරෝධය සාක්ෂාත් කිරීමත් එක්ක සිද්ධ වුණාට මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි එදා අර කතා කරපු සූත්‍රය මතකද? මේ අත්තිරාග සූත්‍රය කියලා සූත්‍රය. එතනදී අර බුදුහාඳුර උපමාවකින් පෙන්වන්නේ ඉරේලිය වැටෙන්න තැනක් නැත්නම් එක්කෝ ඔන්න නැගෙනහිර බිත්තියෙන් නැගෙනහිර කවුළුවෙන් එන ඉරේලිය බටහිර බිත්තිය එක්ක වැදෙනවා. බටහිර බිත්තිය අයින් කරොත් පොළේ වැදෙනවා. පොළොව අයින් කරොත් ඔන්න ජල පොළවේ වැදිනවා. ජලයක් නැත්තම් අතිතිත භාවයක් නැත්තේ. එයා නාම රූප මෙතනට වෙන්නේ. ඒක නෑ නාම රූප නැතුව එතකොට මේ නිකන් අපතිතිත ස්වභාවයක් විඥානේ පවතින්න පුළුවන්. ඉතින් එතන නාම රූපයක බැහැ ගැනීමක් නැහැ. කෙලෙස් වල වර්ධනයක් නැහැ. අන්න අර බුධාඳුරෝ පෙන්වන ප්‍රබාස්රෝ සිතේ ප්‍රත්‍යක් තියෙන. කෙලෙස්ුන්ගෙන් යටපත් වෙච්ච ස්වභාවයක් තියෙන. නිකන් මෙහෙම හිතා ගන්න පුළුවන්. අපි හිතන්න කන්නාඩියක් ඉස්සරහට යනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි තමු බොහොම ලස්සන කාන්තාවක් හරි නැත්නම් ලස්සන පුරුෂයෙක් හරි මේ කණ්ණාඩියේ ප්‍රති කණ්ණාඩියේ ඉස්සරහා ඉන්නකොට ප්‍රතිබිම්බයක් කණ්ණාඩියෙන් නැවිලා තියෙනවනේ එතකොට අපි ඈතින්නම් බලන්නේ අපි තමු අපි පුජ්‍යලව දකින්න ප්‍රතිබිම්බේ දකින්න අපි ප්‍රතිබිම්බයට ඇලෙනවා ඩග්ගා ප්‍රතිබිම්බයට ඇලෙනවා අපිට මේ කණ්ණාඩියේ ක්‍රියාකාරීත්වය අමතක වෙනවා අපි තණ්හාවෙන් කරන්නේ ඔන්න ඔය වගේ දෙයක් තණ්හාවේ තණ්හාව මහුම්කාරී වශයෙන් පෙන්වන්නේ ඒකයි තණ්හා අර විඥානයේ ක්‍රියාකාරීත්වය වහනවා. අපි අර තක්ගාලා ප්‍රතිබිම්බයට ඇලෙනවා මේ කණ්ණාඩියකින් කණ්ණාඩියේ ක්‍රියාකාරීත්වය අමතක වෙනවා. අන්න වගේ තත්ත්වයක් තියෙනවා. හැබැයි හිතලා බලන්න අර ප්‍රතිබිම්බය අයින් වුණා. අයින් වුණාම කණ්ණාඩිය නැති වෙනවද? කණ්ණාඩිය තියෙනවා. අන්න වගේ සමානයි. හිතේ හිතේ අර පිරිසුදු භාවය පවතින්න පුළුවන් මේ මේ ජීවිතේ පවතින තාක්. ඒකයි දැන් රහතන් වහන්සේ කෙනෙක් අපිට ආශ්‍රයනුත් ඡය කළා. නම් මතමකින් එයාගේ අසුර අරහත්ඵල සමාධියක ඉන්නදී බොහොම ප්‍රශස්ත මට්ටමකින් උන්වහන්සේට හැකියාව ලැබෙනවා මේ අපපතිත්‍ත මට්ටමක විඥානය පවත්වා. ඒකනේ ප්‍රශස්තම මට්ටම අපිට හිතා ගන්න තියෙන අරහත්ඵල අරහත්ඵල සමාධියක් මත. නමුත් එතෙන්දිත් උන්වහන්සේ මේ යන්නේ නැහැ. නැසේ පින්වල් පාන්නේ ඒකෙන් ඒකෙන් බැහැරට උන ගමන් නැවතත් අර නෙළුම් පතක මේ තියෙන මේ වතුර බින්දුවක් වගේ ඒත් මේ ලෝකේ සැවරෙන්නේ නැතුව ගා ගන්නතු ඉන්න පුළුවන් පසුබිම ඒත් තියෙනවා. උන්හස්. එතෙන්දී අර පරමත්තමේ ප්‍රශස්ත මට්ටමක් ඒ විඥානයේ අපතිත ස්වභාවයක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒත් අර මේ ලෝකෝත්තර සත්‍යයයි ලෞකික සත්‍යය අතර තියෙන වෙනස හරීම පුංචි පරතරයකින් තමයි පෙන්වන්නේ. ඒකයි දැන් බුදුහාමුදුරනේ උපමාව හරියට දැන් ඒ කටුකුරු සාන්නාසෙත් ඒ නිවන නිර්දේශනාවල අග හරියට කතා කරනවා. ඒ කියන්නේ විඥානයේ අපතිත ස්වභාවයේ ප්‍රශස්තම මට්ටමකින් කතාත්තකින් අර අරහත් ඵල සමාධියකදී වගේ ගන්න පුළුවන්. නමුත් ඊට මෙහාදී රහතන් වහන්සේ කෙනෙක් සාමාන්‍යයෙන් කනබුනකොට උන්වහන්සේට රස දැනෙනවා. නමුත් ඒ හරහා පහළ වෙන රාගයක් නැහැ. දැන් රස ප්‍රතිසංවේදී භගවා නොච රස රාග ප්‍රතිසංවේදී කියලා කියනවානේ. බුදුරජාණන් වහන්සේ ආහාරයක් අනුභව කරනකොට උන්වහන්සේට ඒකේ රස දැනෙනවා. හැබැයි ඒ හරහා ඒ හරහා ආපු රස රාගයක් නැහැ. අන්න ඒ වගේ මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නකොට අරමුණු අරමුණු අරමුණු වෙනවා. රූපයක් දකින්න පුළුවන්. රූපයක් ඒ කියන්නේ අහන්න පුළුවන්. නමුත් මේ හිතේ ස්වභාවය හිතේ රාග දේශ මොහයන් ඡය කිරීම හරහා හිත අරවත් එක්ක ගිහිලා මිශ්‍ර වෙන ස්වභාවයක් නෑ. ඔන්න ඔයගේ පැති වලින් තමයි විශ්සර ගන්න වෙන්නේ. පැහැදිලි කරගන්න මහන්නේ දැන් නැත්තම් ආයෙ නැගිටලා ගියාට පස්සේ ආයෙ හිතෙනවා එක එක ඒවා. <laughs> දැන් මේ දැන් මෙහෙම දැන් මම එදත් ඇහුවා දැන් අපි සාමාන්‍යයෙන් දැන් ওই චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ජීව විඤ්ඤාණය කියලා එතන අපි හයක් ගැන කතා කරනවා. දැන් ඒ හය ඒ විඤ්ඤාණයට වඩා වෙනස් විඤ්ඤාණයක් තියෙන විදිහ තමයි දැන් මේ කතාව වෙන්නේ. ඒක තමයි. ඒකෙන් තමයි සාමාන්‍යයෙන් කියන්නේ ඒ කියන්නේ විඥානයේ අபிසංකත විඥානයක් කියන සකස් කරන විඥානය. සකස් කරනවා. කියන්නේ බැහැගත් විඥානයක් තමයි මෙතන පෙන්වන්නේ. ඒ ඒකේ තමයි පටිසෝපන් ස්වභාවයක් පෙන්වන්නේ. ඊට පස්සේ මේ අපතිත්ත මට්ටමක විඥානයක් තමයි ඔන්න මේ බුදුහාඳුරු විපස්සනා මට්ටමකින් අපතිත්ත මට්ටමකින් පෙන්වන්නේ. ඉතින් එතන ඇත්තම ගැඹුරු කාරණා මාතේ මට තේරෙන විදිහට මම මේ විස්තර කරන්නේ මේක මම කියන දේ ඇසිටිස් ගන්නවත් මේ 100ක් එහෙම ගන්නවත් කියලා කියන්න බෑ. ඉතින් කියන්න වෙන්නේ කෙනෙකුට විපස්සනාවකදී මේ தත්ත්වය අත්දැක ගන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. මොකද ඒකේ ප්‍රසස්ත මට්ටමක් ඉතින් කෙනෙකුට සමාජයට රහත් වෙලා තමයි අත්දකින්න වෙන්නේ. <laughs> ඉතින් පොඩ්ඩක් හිතන්න වෙනවා. <laughs> අවසරවද වෙන මේ ඉගෙන කියන මේ මේ විඥාන කොහොමද අයයි තියෙන්නේ කියලා. ඔව්. ඊට පස්සේ ඔච්චන මේ දැන් අනිමිත්ත කියන අනිමිත්ත කියන සමාධිය ගැන කතා කරනකොට එතන කියන අර විවේකයෙන් එහෙම නැත්නම් අර විඥාන මේ විදිහ නැතික භාවය කියන තැන තැනක් තියෙන්නේ දුරල් සංඥාවක් තමයි. හ්ම්. ඒක තමයි මේ ඒකට හේතුව දැන් බවදා කියනවා මේ චේතනාවක් නම් ප්‍රකල්පනාවක් නම් අනුවන අංශය මට්ටමේ අංශය මට්ටම තියෙනවා නම් එතන අනිවාර්යෙන් මේ විඥානේ පිහිටනවා. දැන් එතන එතන කියන්නේ අර රහතන් වහන්සේ කෙනෙක් මේ චේතනා කරනවා නම් ඊට පස්සේ එහෙම නැත්නම් ප්‍රකල්පනා මට්ටමක් තියෙනවා නම් විශේෂ නැතුණාට උන්වහන්සේ තුළ විඥානේ ඒකේ විඥානේ මේ තේරෙන්න පුළුවන්. එහෙමයි. ඒකවල දැන් අපපටිච්චිත විඥානය කියන තැන කතා කරන්නේ අරහත් ඵල අරහත් ඵල සමාධිය කියන තැනලු. හ්ම්. ඔහොම කියලා පැහැදිලි කරනවා. එහෙම නැති වුණොත් එහෙම නමුත් දැන් හේත කරගන්න තුන එහෙම දැන් අනිමිත අනිමිත සමාධිය අනිමිත චේතු විමුක්ති මට්ටමේ ඔය අප මේ නාම රූපයක් ඉදිමු කරන්නේ නැත්තම්. එහෙනම් මොකටද මේ රහත් වෙන්නේ කියලා. හා ඊට පස්සේ දැන් එතන එතන කියන ඒ අර විවේක ස්වභාවය කියලා කියන්නේ ඒ එතන තියෙන අර නිමිති නැති මේ මේ දැන මේ මේ දැන් අර නිකන් ඒ තියෙන විලි විලි යන ස්වභාවයක් කියලා කියන්නේ දුර්වල සංඥා මට්ටමක් ඇතුළු කරගෙන එතන විඥානය පිටික් නැදෙනවා. හ්ම්. මේ එහෙම බෙදෙන බෙදෙන යන සහායක් තියනවා කියන තම අරමුණක් ඇසුරු කරනවා කියන එක නේ. ඒ කියන්නේ සංක දැන් දැන් එතන කියන්නේ දැන් අර එතන දැන් අර අනිශ්චය මට්ටමක් තියෙන හින්දා එක දිගටම ඒ අනිත්‍ය සමාජය කියන එක මේ පවත්වන්න හොරි වෙනවා. දැන් එතන එහෙම ඒ මොකද පවත්වන්න අනිශ්චය අනිශ්චය නැත්තම් ඒක එක දිගටම පවත්වන්න. මේ ඒ තරම් දැන් රහතන් වහන්සේ කෙනෙක් වුණා කියනවා සාමාන්‍ය චේතනා තියෙනවා ප්‍රකාශ කරනවා තියෙනවා නම් මේ සාමාන්‍ය ජීවිතේ මේ චේතනා ප්‍රකාශ කරනවා තියෙනවා. හා. එහෙම නැත්නම් පවත්න්න බෑ දැන් මේ හිතේ නැතුණා කියලා වෙලා කුටි දැන් එහෙමනම් ගන්න පුළුවන් දැන් දරහතන් වහන්සේ කෙනෙක් චේතනා නැත්නම් ප්‍රකාශ කරනවා නැත්නම් උන්වහන්සේට කුටියවත් එහෙම නැත්නම් පාත්‍රයවත් කියන සංඥා මට්ටමවත් නැහැ. උන්වහන්සේ ජීවිතේ වැඩි වෙනවා. එහෙමනොත් එහෙම කියන්නේ මේ මේ අර රහතන් වහන්සේ අරහත් ඵල සමාධියට සම්බන්ධිනවා කියලා කියන්නේ හැමදෙස්සම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නෙමෙයි. ඔව්. එතන අරහත් ඵල සමාධියට සම්බන්ධ තැන විතරයි නාම රූපයේ මේ නාම රූප පිළිබඳ නොකරන්නේ. අනිත් හැම මට්ටම ගන්න කියනවා මේ සංඥා සංඥාවේ දුර්වල මට්ටමට ඇසුරු කරනවා. අර විවේක කියලා කියන්නේ අර අරමුණක් නැහැ කියලා කියන්නේ ඒ අඳුර ස්වභාවය කියලා කියන්නේ එක්තරා සංඥාවක් තමයි ඇසුරු කරනවා කියලා කියනවා. කෙසේ වෙතත් ඒ කියන්නේ අර සෝන සූත්‍රය කියලා මේ අඟුත්තර නිකායේ චක්කනිපාතේ සූත්‍රයක් හම් වෙනවා. ඒකෙදි ඔය වගේ තත්ත්වයක් තමයි ඇත්තටම විස්තර කරන්නේ. ඒකෙදි මේ සෝන කියලා මේ සෝන කෝලිනිස කියන සාමින්හන්සේ රහත් වෙලා බුදුහාඳුරන්ට ගිහිල්ලා මේ තමන්ගේ අත්දැකීම් විස්තර කරනවා. උන්වහන්සේ කියන්නේ දැන් මේ ඇහැට රූප පේනවා. හැබැයි මේ ඇහැ ඒ රූපත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඊළඟ කනට ශබ්ද ඇහෙනවා. ඒ ඒ ශබ්ද ඇහුණට මගේ හිත ඒවත් එක්ක ගිහිල්ලා මිශ්‍ර වෙන්නේ නැහැ. නඩක් මාසෙට ගඳ සුවඳ දැනෙනවා හැබැයි ඒ අරමුණත් එක්ක හිත ගිහිල්ලා මිශ්‍ර වෙන්නේ නැහැ. දිවට රසයන් දැනෙනවා ඒ රසයන් එක්ක හිත ගිහිල්ලා මිශ්‍ර වෙන්නේ නැහැ. කයට ස්පර්ශයන් දැනෙනවා ස්පර්ශයන් දැනුණාට හිත ගිහිල්ලා ඒවත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඊළඟට මනසට අරමුණුත් එනවා හැබැයි ඒකත් එක්ක ගිහිල්ලා හිත මිශ්‍ර වෙන්නේ නැහැ. බුසාශේපී චක්කු විඤ්ඤාය රූපා චක්කුස්ස ආපාතං ආගච්ඡන් ආගච්ඡanti අමිස්සීගත මේවස්ස චිත්තං හෝති. චිත්තං චිත්තං ආනෙජ්ජම් පත්තං වයන්චස්සානුපස්සති. දැන් මේ හිත තියෙනවා නතර වෙලා වගේ. හිත තියෙනවා අර අරමුණුවත් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව. ඊළඟට තවත් පැත්තකින් ගාථාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. මොකද්ද? සේලෝ යථා ඒක ගනෝ වාතේන න සමීරති. එවං රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවල. ඉත්තා ධම්මා අනිත්තාච නපවේදෙන්දි තාලිනෝ. පිතං චිත්තං විපමුත්තං වයන්චස්සානුපස්සති. දැන් මේ හරියට නිකන් ඝන ගල් පර්වතයක් තියෙනවා. ඒ ඝන ගල් පර්වතයට අපි තුමු උතුරු දිශාවෙන් ලොකු හුලඟක් හමායනවා. ඝන ගල් පර්වතේ හෙල්ලෙන්නේ නැහැ. දකුණු දිශාවෙන් හුලඟක් හමායනවා. ඒත් හෙල්ලෙන්නේ නැහැ. වෙනත් දිශාවෙන් හමායනවා. ඒත් හෙල්ලෙන්නේ නැහැ. අන්න ඒ වගේ කියනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් එනවා. ඒවා ඉෂ්ට වෙන්න පුළුවන්, අනිෂ්ට වෙන්න පුළුවන්. ඒ කියන්නේ කැමැති අරමුණු වෙන්න පුළුවන්, අනිෂ්ට අරමුණු වෙන්න පුළුවන්. පිටිකං චිත්තං. මේ උන්වහන්සේ හිතේ තියෙන යම්සි පවණක ස්ථිති ස්වභාවයක්. චලනය වෙන්නේ නැති ස්වභාවයක්. නප්පවේදිතතාවය. උන්වහන්සේගේ හිත අරවත් එක්ක ගිහිල්ලා ගැටෙන්නේ, ඇලෙන්නේ යන්නේ හිත තියෙනවා නිකන් නිවිලා. ඔන්නෝගේ தත්තක් ඉස්සර කරනවා. ඉතින් අපිට පැහැදිලි වෙනවා උන්වහන්සේට මේ එදා ලෝකේ ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා, හැකියාව තියෙනවා. රාජසුතුන් කිව්වා වගේ. ඒකේ අපතිත්ත මට්ටමේ ප්‍රශස්තම මට්ටම නෙමෙයි වෙන්න පුළුවන් ඒ. උත්කෘෂ්ඨ මට්ටම ප්‍රශස්තම මට්ටම නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් මේ හිත දැන් මේ අරමුණුත් එක්ක ගිහිලා පැටලෙන්නේ නැති ගතිය. පැටලෙන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රපංච මට්ටමේ ගියේ නැහැ කියන එක. ඔව් ඒක තමයි. ප්‍රපංච මට්ටම කියන්නේ හිත ගිහිල්ලා ඒකෙන් කතාවක් ගොතන්නේ නැහැ. දිත්තේ දිත්ත මට්ටම් මට්ටමේ ඉන්න පුළුවන්. එතන එතන සාමිතු දිත්තේ දිත්ත මට්ටම වලට දැන් අර මදුරින්දුක සූත්‍රයේ කියනවා හරස්. වේදනාවක් නැත්නම් සංඥාවක් කියනක පණන්න පුළුවන් දෙයක්. අහහ ඔව්. ඊට පස්සේ සංඥාවක් නැත්නම් චේතනාවක් කියනක පණන්න සංඥාවක් නැත්නම් විතක්කයක් කියනක පණන්න පුළුවන් දෙයක්. අර යම් වේදේදී සංසංජානත යම් නියංගන් සංඥා සංකේතී. ඔව්. දැන් එතකොට මෙතන අර දිත්තේ දිත්තවත්තන් කියලා කියන්නේ මේ එතන සඳහන් කරනවා කොහොම යමක් මේ දුටුවා කියලා කියන්නේම වේදනා සංඥා චේතනා කියන මට්ටමට එනවා. නමුත් ප්‍රපංච කියන මට්ටමට එන්නේ ප්‍රපංච කියන මට්ටමෙන්නේ මේ අර තණ්හා මාන දිත්තේ මේ කියන මට මේ ඒ ඒ කෙලෙස් අසුරු කරගෙන මේ පෙරගතව සංඥා එක සම්බන්ධයේ සම්බන්ධයේදී අර නිකන් හිතෙන් හදන්නවා. හිතෙන් හිතේ කතාවක් හැදෙනවා. ඔව්. හදන්න දැක්ක තමයි. එහෙම. දැන් එතන අර දැන් මේ නිකන් ගත්තට පස්සේ දැන් නාම රූප කියලා කියනකොට වේදනා සංඥා වේදනා පස්ස මනසිකාර කියන මනසිකාර කියන වචනේ සානංශ නිකන් දීර්ඝ දීර්ඝ ප්‍රපංච කියන තැන සිද්ධ වෙන දේ කෙටි කර දක්ව වචනයක් කියලා තමයි සඳහන් කරන්නේ. ඒක මම කියන්නේ මානසිකාර කියන්නේ සාමාන්‍යයෙන් තෝරන්නේ ඊට වඩා බොහොම සරලයි. ඒ කියන්නේ මානසිකාර කියන මට්ටමේ තෝරන්නේ කියන්නේ අපි තුම අරමුණු රාශියක් තියෙනවා. ඒ අරමුණු රාශියෙන් එකක් දිහේ එකකට හිත යොමු කිරීම තමයි මානසිකාර කියන චෛත්‍යකේ සාමාන්‍ය ක්‍රියාකාරී. එතන හංස ඒ එකක් එකකට යොමු කිරීම කියන දේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඒක ඒක තමයි. අන්න ඒවැය තමයි අපිට හම්බ වෙන්නේ අර ආශ්‍රව ධර්මයක්. ඒ කියන්නේ ඒවැය තමයි අපිට අපේ යට තියෙන දැන් අපි තුමු සිය දෙනෙක් ඉන්නවා. මගේ හිත කියලා සිය දෙනා එකිනෙකට ගානට යොමු වෙනවා. ඒ යොමු වෙද්දී ඇයි මේ මගේ හිත එතෙන් තමයි යොමු වුනේ. අන්න ඒවා තමයි යට තියෙන ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් මතක ගන්න සිද්ධ වෙන්නේ. අර අර ඡන්ද මූලක සම්බේ ධර්ම අන්න ඒ වගේ. ඔව්. දැන් ඡන්දේ ඡන්දේ මුලින්ම මුලින්ම මේ රූප අන්නා සද්දවන්නා රන්දනා රූපංගා කියන ඒක නිසා අර අර හිතට නිකන් දෙන්න හිත අනිවාර්යයෙන්ම මොකක් හරි අල්ලනවා. ඒ ඇතුළු කරගෙන අපේ අපේ ජීවිතන සමාජයත් එක්ක අපේ එක්තරා සංඥා මට්ටමකින් දැන් එක එක දෙයකට එක එක කාන්තාම් පිළිබඳ එක ආගෙනද තව මේ අවස්ථාව පිළිබඳ ඒ එක එකාට එක එක සංඥා මට්ටමින් තමයි ඒ කෙලෙස් සරල තියෙන්නේ. හරි. දැන් ඒකෝට ඒක නා යම් තැනකට ගියාට පස්සේ යාට අරමුණ ඉන්නේ එක්කෙනෙක් කාන්තාව කරුණා තව කෙනෙක් වෙන දෙයක්. ඔව්. ඒකෝට ඒකට බලපාන්නේ මේ අර ඡන්දේ කියන එක ඒකමයි යට තියෙන මේ යට තියෙන සැඟවිච්ච දේවල් තමයි අන්තිමට අර අර වගේ මේ සිලෙක්ෂන් එකක් සඳහා එළියට එන්නේ අර වගේ මේ අතර ගොඩක් තියෙදි අන්න ඒ අදාළ එකටම යන්නේ ආස්තුක වගේ එක්කෙනෙක්ගේ හිතට ස්ත්‍රී රූපයකටත් යන්නේ. තව එක්කෙනෙක්ගේ හිත අතන ඉලෙක්ට්‍රොනික ගැජට් එකකටත් යන්නේ. ඔන්න මේ දෙක දෙකේ තියෙන මේ හදාගත්ත දේ යන්නේ. මේකේ සිලෙක්ෂන් එක ඇති වෙන්නේ අහේතුක නෙමෙයි. අහේතුක නෙමෙයි. ඒ කියන්නේ ගොඩාක් අර මෙච්චර කාලයක් ඇසුරු කරගෙන ඉන්න සංඥා ඔස්සේ එයාගේ තුන වැඩිලා තියෙනවා මේ අනුශය ධර්මය. අනිවාර්යයෙන්. ඒක වුණාද? දැන් අතනත් ඒකට තමයි දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට ඔතන කියනවා චේතනා ප්‍රකාශනං අනුශය කියන මට්ටම් තුන. එතකොට ඔය කියන විදිහට අනුශය තියනවනේ එයා එයාගේ හිත අනිවාර්යෙන් මේ ඒ කියන්නේ විඥානේ පිහිටනවා. හ්ම්. කියන කතාවක් කියනවා. එතකොට අරහත්වල සමාධියෙන් තොර කිසිම කෙනෙකුට අපතිත්‍ිත විඥානයක් ඇති කරගන්න බෑ කියන අදහස මේ එනවා. එනවා. ඒකට හේතුව එන්නේ නැත්නම් මේ ඒ කියන්නේ දැන් අපිට සන්නස අරමුණක් නැතුව තිබ්බා කියලා අපි අනිසේ ඒ වෙලාවේ නැහැ කියලා කියන්නේ දැන් අනිශය කරන්නේ ඒ අය අනිශයෙන් කරන්නේ මොකක් හරි රූප සංඥා මේ සද්ද සංඥා ඒ තියෙන නිසා ඒ මේ ඒ වෙලාවේ චක්කුඥාන නැති කරනවා. ඔව් නැත්තම් සෝතුඥාන නැති කරනවා. දැන් එතකොට අපිට ඒ වෙලාවේ මේ අර අරමුණක් නැහැ කියලා ඒ කියන අරමුණක් නැහැ කියවට එතනදී එතන කියන විදිහට මේ අඳුර කියලා කියන්නේ එක්තරා අරමුණක්. ඊට පස්සේ විවේක ස්වභාවය කියලා කියන්නේ එක්තරා අරමුණක්. ඒක එක්තරා සංඥා මට්ටමක්. එතකොට ඒ ඒ සංඥා මට්ටම් මට්ටම් තුළ ඉන්නකොට අර මේ එතන අනුසය නැහැ කියලා කියන්න බෑනේ. ඔව්. ඒ වෙලාව අනුසය නැහැ. එහෙනම් ඒක ඒ ඒකෙන් තොර වුණ වෙලාව තමයි අනුසය මත වෙන්නේ කියලා කියන්න බෑනේ. ඒක තමයි අනුසය ඒක අනුසය වල ක්‍රියාකාරී මට්ටමකට එන්න හැකියාවක් නැහැ ඉතින්. අනුසය යට තියෙනවා. නමුත් ක්‍රියාකාරී මට්ටමක් ඒ රාදි නැහැ. නිදාගෙන ඉන්නේ. එදාගෙන ඉන්නේ ආ සමාධියක ඉන්නවා හැබැයි දැන් මේ වෙලාවේ හොඳ අපිට ප්‍රථම ධානයේ ඉන්නවා. ප්‍රථම ධානයේ කෙනෙක් ඉන්නවා හැබැයි යට අනුසය ටික තියෙනවා නිදාගෙන. එයා එයා දඟලන්නේ නැහැ. ඒක සමාධියක්යෙන් යටපත් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය සමත සමාධිය වල ඔක්කොම තියෙන ඔය දෙන්නේ. ඉතින් බුදුහාමුදුරු කියන්නේ එතෙන්දෙත් විඥානේ වැහැගෙන ඉන්නේ හැබැයි. එතෙන්ද විඥානේ වැහැගෙන ඉන්නේ. මේ ඇතෝ විඥානේ අපතිත්ත වෙලා නැහැ. ධර්මත්තන් වලදී විඥානේ අපතිත්ත ස්වභාවයක් පෙන්වන්නේ නැහැ. ප්‍රථම ධානයේදී මේ විවේක සුවය අරමුණු කරගෙන විඥානේ බැහැගෙන ඉන්නවා. ඊළඟට ද්විතීය ධානයේදී ප්‍රීති ස්වභාවය ප්‍රීති සුවය අරමුණු කරගෙන විඥානේ බැහැගෙන ඉන්නවා. තෘතීය ධානයේදී සුඛ ස්වභාවය අරමුණු කරගෙන විඥානේ බැහැගෙන ඉන්නවා. හතරෙනි ධානයේදී උපේක්ෂාව අරමුණු කරගෙන විඥානේ බැහැගෙන ඉන්නවා. ඉතින් තවත් පැත්තකින් මට කියන්න හිතුණා දැන් අර විපස්සනා ඒතර උපේක්ෂාවනේ සාර. විපස්සනා උපේක්ෂාව ඒ ඒ ඒ විතරයි මට නම් දකින මම දකින වෙනසක් මෙහෙමයි. ඒ කියන්නේ අපි මේ සමත සමාධියකදී අරමුණකට බහින ගතිය තියෙනවා. ඒකම අරමුණට බැහැලා තමයි එතන සමාධියක් පවත්වන්නේ. ආසාව කියලා ගන්න පුළුවන් ඉතින් කොහොම හරි එතන يعني උපාදානයක් කරලානේ අපි ඉන්නේ. උපාදාන ස්වභාවයකින් තමයි මේ අරමුණේම හිත පවත්වන්නේ. නමුත් විපස්සනා සමාධියෙන් ගැන හිතලා බලන්න. විපස්සනා සමාධියේද ත්‍රිලක්ෂණයක් වැටහිලා වැටහිලා වැටහිලා. මේ ත්‍රිලක්ෂණයේ යම් පමණක මුදුන්පත් වීමක් කරහා තමයි අරමුණ හටහැරෙන්නේ. එතනදී එතන තමයි තොට නිරෝධය සාක්ෂාත් වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒ නිරෝධය මට්ටමේදී තොට එතන භව නිරෝධයක් වෙලා තියෙනවා. භව නිරෝධයක් වෙලා තියෙනවා. භව නිරෝධයක් වෙලා තියෙනවා කියන්නේ ඔන්න උපාදාන නිරෝධයක් වෙලා තියෙනවා. උපාදාන නිරෝධයක් වෙලා තියෙනවා සංහා නිරෝධයක් වෙලා තියෙනවා. සංහා නිරෝධයක් වෙලා තියෙනවා කියන්නේ වේදනා නිරෝධයක් වෙලා තියෙනවා. වේදනා නිරෝධයක් වෙලා තියෙනවා කියන්නේ තොට ස්පර්ශ නිරෝධයක් වෙලා තියෙනවා. එහෙමනම් සලආයතන නිරෝධයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ නාම රූප නිරෝධයක් වෙලා තියෙනවා. හැබැයි తాවකාලිකයි. తాවක ශන මාත්‍ර වශයෙන් ඒකයි ඒකයි සාමාන්‍යයෙන් කියන්නේ සදාංග නිබ්බුතිය. මේ ශන මාත්‍ර වශයෙන් යා නිරෝධයක් සාක්ෂාත් කරනවා. හැබැයි ඒක මේ තාම පවත්ව ගන්න බෑ. අනුසයෙන් ගහනවා. අනුසයෙන් ගහන නිසා ඒ නිරෝධය తాවකාලිකයි. මේ නිරෝධය යා සාක්ෂාත් කළාට ඒක පවත්වන්න බෑ. ආයි තා විනාඩියකින් ගිහලා අල්ලනවා. මේකයි අර මම නම් තේරුම් ගත්තේ දැන් කටුසන්නාසේ කියනවනේ අර උපමාවකින් අර නීල මහා යෝධයා යහුවාම වතුර පාරට මුහුද බෙබෑ වුණා යටිපතුල පෙනුණා. මුහුදේ පතුල පෙනුණා. ඒක නිකන් නිරෝධය කියලා හිතන්න. නිරෝධය නිරෝධය පෙනුණා වගේ. හැබැයි ආයෙ වතුර ටික හා වෙනවා. දැන් රහතන් වහන්සේ කෙනෙක් අරහත් ඵල සමාධියේදී අර මුහුද පතුලම දිනවා වගේ. ආයි අරහත් ඵල සමාධි මට්ටමකදී ආයි හා වෙන්නේ නැහැ. නිරෝධයේම ඉන්නවා වගේ. ඒක සිංහලයක් තමයි හිතන්නේ. ඒක තමයි සාමාන්‍ය පුද්ගලයෙක් මේ ඔය නිරෝධය සාක්ෂාත් කරන්නේ එකම එක තැනකදී. ඒ ඒ තමයි ඒ සෝවන් ඵල සමාධිය. අහහ දැන් එතන එතනදී විතරයි ඒ කියන මේ يعني නිරෝධය සාක්ෂාත් කරනවා කියලා කියන්නේ. අනිත් තැන් වල ඒක ඒකනේ දැන් සෝවන් ඵල මේ සෝවාන් සෝවන් ඵලය මාර්ගය කියලා බෙදනවා. ඊට පස්සේ සකදාගාමී ඒ විදිහට හතර අටක් බෙදනවා නේද? දැන් එතකොට අර අර කෙනෙක්ට එහෙමනම් එහෙනම් මොකද්ද වෙනස කියලා අහන්න පුළුවන් සාමාන්‍ය අනිත මේ අනිත හේතු සමාධිමත් තමයි. ඊට පස්සේ සමාපත්ත. ඔව් ඒ කියන්නේ සෝවාන් පොද්දල නිවන දකිනවා කියන තැන. ඒ කියන්නේ දැන් දැන් දැන් නිවන සාක්ෂාත් කරනවා කියන දැන් ප්‍රත්‍යක්ෂණය කරනවා කියන තැනයි. මොකද්ද මේ අනිත හේතු සමාධිය අතර වෙනස කියලා නේද ප්‍රශ්න කාන්නේ. දැන් එතකොට ඒ කියන්නේ අනිවාර්යෙන් මේ දෙක වෙනසක් සිද්ධ වෙනවා. ඔව්. ඒ ඒ තියා ඒ තියා ඒකත් එහෙමයි අනිත් අනිත් පැත්තෙන් පෙන්නනවා රහතන් වහන්සේලා ශුන්‍යතා නිමිත්ත විමෝක්ෂයෙන් අතුරු කරමින් ඉන්නවා කියලා කියනවා. එහෙමත් කතා කරනවානේ. ඉතින් ඒ කියන්නේ එක්ක උන්වහන්සේලා ගෙවීම අරහත් ඵල සමාධිය ඉන්නත් පුළුවන්. ඒක ගැන කියන්නේ නැහැ. ශුන්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස ගෝචරෝ කියලා කියනවා. ඔව් ඒක හිතන්නේ. ඉතින් ඒක ඒ උනාට සංස මේ එතන කියන්නේ නැහැ නේද? එහෙනම් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් උන්වහන්සේලා ආයතරම් ප්‍රශස්ත ඊටාම සුපිරි මට්ටමේ මේ මේ අරහත් ඵල සමාධිය තියෙද්දි මේ ගෝචර භූමියේ වශයෙන් ශුන්‍යතා නිමිත්ත ඇසුර කරන්නේ ඇයි? සානත් ඒ ඒකේ ඒකේ ඉන්නකොට සානත් දැන් හිතන්න දැන් අපිට දැන් gedara කියන මාස්ටර් එහෙම නැත්නම් දැන් හිතන්න දැන් විඥානේ නාවර කරනකොට අපිට දැන් මේ පිළිබඳව කිසිම සංඥාවක් නැත්නම් අපිට පුළුවන් මේක හඳුනගන්න. ඒක තමයි මම කියන්නේ අර අර සෝන ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකයි. ඒ කියන්නේ උන්වහන්සේට උන්වහන්සේට මේ දේවල් පේනවා. හැබැයි හිතේ තියෙන නිවීමක්. හිතේ තියෙන මිශ්‍ර නොවෙච්ච ගතියක්. හැබැයි එතනින් අදහස් වෙන්නේ උන්වහන්සේගේ ඉදිරියට ගෑනු කෙනෙක් ආවම පිරිමි කෙනෙක් කියලා හඳුනගන්නේ නැහැ. උන්වහන්සේ මේ ආවේ අම්මයි, මේ ආවේ තාත්තයි කියලා හඳුනගන්න පුළුවන්. මේ ඒකත් එක්ක ගිහින් කතාවකට යන්නේ. කතාවක් ගෙතෙන්නේ නැහැ. ඒක අපි ඒකයි කටුකුරුන් සාන්නාහත් මේක කියන්නේ ඇත්තටම මේ හදාගන්න ගැඹුරු කාරණා. මේවා ගැන කටුකුරුන් සාන්නාහත් මේ ඉදිරි දේශනාවලදී එහා එහා හරියට කතා කරලා තියෙනවා මේ කෙනෙක් අරහත්ඵල සමාධියකදී ඉන්න මට්ටමයි සාමාන්‍ය රහතන් වහන්සේගේ ස්වභාවය මොකද්ද කියන එක. එතෙන්දී උන්වහන්සේ ඉදපත් කරන තර්කය තමයි හරියට මේ ලෞකික ස්වභාවයයි ලෝකෝත්තර ස්වභාවය අතර තියෙන දේ අපි හිතුවොත් අහසට පොළොව වගේ වෙනසක් කියලා එහෙමත් අපගතියුත් තියෙනවා. හැබැයි එතන තියෙන පරතරය, එතන තියෙන පරතරය පෙන්නනවා මේ හරියට නෙළුම් කොලයක් උඩ තියෙන වතුර බින්දුවක් වගේ. ලුණු කොලයක් වල වතුර බින්දුවක් තියෙනකොට මේ අතර තියෙන ඩිස්ටන්ස් එකක් නැහැනේ. මේ අතර ලොකු ලොකු මහා ලොකු අඟල් ගානක පරතරයක් නැහැ. මේකයි මේක ගෑවි ගෑවි වගේ තියෙන. ඒත් ගෑවිලා නැහැ. අන්න ඒ වගේ ඇතියක්. එන්නේ වගේ ස්වභාවයක් පෙන්වන්නේ අර අමිසීගත මේ වස්ත චිත්තං හෝති කියන වචනේ හරිම ලස්සනයි. බුදුහාමුදුරු ඉදිරිපත් කරන්නේ මේ ඒ දේවල් පේනවා හැබැයි ඒ දේවල් පෙනුනට හිත ගිහිලා මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ දේවල් ඇහෙනවා හැබැයි හිත ගිහිලා ඒවත් එක්ක කතන්දර ගොතන්නේ නැහැ. ප්‍රපංචයට යන්නේ නැහැ කියන එකෙන්ම තමයි යන්නේ. එක්ක ප්‍රපංචයට යන්නේ විතර්කයට යන්නේත් නැහැ කියලා ගන්න පුළුවන්. මොකද විතර්ක විතර්කයක් කියන්නේ අපි හිතමු රූප පෙන්වන්නට හිතේ තියෙන සංසිඳීමක් නම් හිත ඒකට විතර්කයක් කරන්න යන්නේ නැත්නම් ප්‍රපංචයට යන්නේත් නැහැ. ප්‍රපංචයේ මූලික අවස්ථාවක් විතර්කය කියන්නේ විතර්කයක්වත් පහළ නොවි ඒත් හැබැයි සංඥා මට්ටමේ මේ අහවලයි කියලා හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ නිසා සංඥාවක් ආව පමණින් විතර්කයක් එන වායමේ කියලා නීතියක් දාන්න බෑ අපිට. එහෙනම් සාලක මරුපින්ඩික සූත්‍රය වැරදි. නෑ නෑ ඒක තමයි කියන්නේ. අර සංයම නැත්නම් ඊට පස්සේ විතර්කයක් කෙනෙක් පනවන්න පුළුවන්ද කියලා කියනවා. නෑ නෑ නෑ. ඒකන කියන්නේ ඔව් ඒක තමයි. රහතන් වහන්සේගේ සංඥාව තියෙනවා නේද? නෑ ඒක නෑ. ඒක නෑ. රහතන් වහන්සේගේ රහතන් වහන්සේගේ සංඥා මට්ටම අර න සංඥ සංඥී න විසංඥ සංඥී මට්ටමින් විස්තර කරනවානේ. උන්වහන්සේ විසංඥ වෙලක් නෑ. සාමාන්‍ය සංඥා ඇසුරු කරගෙන ඔළුව සංඥා වලින් පුරවගෙනත් නැහැ. උන්වහන්සේ අසඤ්ඤ තත්වයකට ගිහිල්ලත් නැහැ. හැබැයි මේ සංඥාවක් තියෙනවා. ඔන්න ඒ විදිහට නිවන විස්තර කරන්නේ. ඉතින් ඉතින් ගැඹුරු කාරණා. ඉතින් අපි ඒ හරහා තේරුම් ගන්න තියෙන්නේ මේ සාමාන්‍ය විදිහට මේ අරමුණු හඳුනා ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ හරහා උන්වහන්සේ හිත කෙලෙසෙන්නේ නැහැ. උන්වහන්සේගේ හිතේ විතරක පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේගේ හිතේ ප්‍රපංච පහළ වෙන්නේ නැහැ. අමිස් මේ හිත ඒවත් එක්ක අරමුණුත් එක්ක ඔද්දල් වෙන්නේ නැතුව මිශ්‍ර වෙන්නේ නැතුව උන්වහන්සේ සංසිඳලා ඉන්නවා. එහෙම තත්ත්වයක් තමයි හිතා යන්නේ. ඒකේ ප්‍රශස්ත මට්ටමක් වශයෙන් ඔන්න ආතක් කල සමාධියද ඉන්නවා කියලා අපිට දාගන්න පුළුවන්. කොකු ටික දිගාරන් ඉන්නවා. අටි කොකු දානවා කොකු දිගාරලා දෙනවා මේ අල්ලන්න. අල්ලන්න. රූප පේනවා. අල්ලන්න. ඒත් මේ හිතෙන් අල්ලන්න. අල්ලන්න. ඒක තමයි. හැම වෙලාවෙම මේකේ නිරෝධය දැක දැක තමයි ඒ කියන්නේ එහෙම උමනානම් වයන්චස්සානුපස්සති උමනානම් මේකේ නිරෝධය නිරෝධය දකින්නත් පුළුවන් කියලා ගතියක් එහෙම එහෙම හිතන්න පුළුවන්. එහෙමත් එහෙම ගන්නත් පුළුවන් ඉතින්. ඔව්. ඔව්. ඒක සමහරවිට මේ කතා කරලා මේ අදරෝ ලබුවේගේ ලබුව අවස්ථාවකින් ලබුවේගේ තියෙන අංශය මට්ටම ඒක ගන්නත මේ ලබුවේගේ තියෙන අංශය මට්ටමයි ධ්‍යාන මට්ටමේදී සිතින් අනුසය මට්ටමයි වෙනස්නේ. ඒ කියන්නේ නෑ ධහන ධහන ඔක්කොම අනුසයට උදව් කරනවා කියලා පෙන්වන්නෙත් නැහැ. දැන් ඔය උදාහරණයක් වශයෙන් අර මේ චූල වේදන සූත්‍රයේදී එහෙම කියනවා. දැන් ඔය ප්‍රථම ධානයේදී වගේ එහෙම ප්‍රීතියක් දැනෙනවා. නමුත් ඒකෙන් රාගානුසය වැඩෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා ධහන මට්ටමක් දෙන්න ගන්න අමාරුයි. ඔව්. ළමයා ළමයාගේ කතාව වෙනවයි. ළමයි කතාවේදී තියෙන්නේ අර එයා තාම සමාජීය ආශ්‍රය ඇසුරු කරගෙන එයාගේ හිත හුඟා කෙලිසිලා නැති හින්දා එයාගේ තාම තියෙන යම් පමණක පවිත්‍ර හිතක්. එහෙම තත්ත්වයක් තියෙනවා. මුස්ලිම් වශයෙන් කියනවා නමුත් අර එන්නේ සාහස උපත්ය ලබන්නේ පැහැදිලිව මේ අවිද්‍යාව ගන්න නිසා අනිවාර්යයෙන්. ඒක දීතික්කම පරිඋත්සාහ தත්ත්වෙ ඉන්න ඉන්ද්‍රිය මෝරණ නැති නිසා චිත්තස්සේ පවතිනවා ධ්‍යාන මාත්‍රයේ පවතින විශ්යක් නෙමෙයි නෙමෙයි නෙමෙයි නෙමෙයි එහෙම කත්තයක් නෙමෙයි කියන්නේ ඔන්න එහෙනම් අද අපි එකයි කවරක් සාකච්ඡා කරලා දිනවා සියලු තුනක් දෙනෙක් ඉතින් සක්‍රීයව සහභාගී වුණා ඒකත් හොඳ දෙයක් දැන් සම්පූර්ණ මොකද ඇහුවේ හොඳ එහෙනම් ඉතින් අපි මේ විදිහට පැය එකමාරක් තිස්සේ එතකොට මේ මේ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා අද එතකොට අපිට සෑහෙන දුරට මේ තුන්වෙනි දේශනාව අවසන් කරන්නත් හැකියාව ලැබුණා. මේ විදිහට අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තා මේ සියලුම කුසල් මීට වසරයකට වගේ පමණ කලින් හිතදී ඒ අපස්තිය අදාළ අතිපූජනීය කටුකුරුනේ ඥානানন্দ සානහස අපි මුලින්ම අනුමෝදන් කරමු. ඒ වගේම සියලු ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් මියගේ ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වේවා සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා යම් තාක් අසන්න සත්තු පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා අපි ස්ථාවතාචාදී ගාථා සජ්ජායනා